මහප්පලා මහානි සංසාති උත්තාති කරුකටේතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි ඒ සිරි අලන් මිචිනේ රාම පුරාණ විහාරස්ථානෙ මුල් කරගෙන මේ වගේ හම් වෙන හැම දවසකම නැත්නම් හැම දවසේ භාවනා වැඩමුළුවකදීම මේ වගේ වෙලාවක් වෙන් කර ගන්නවා ධර්මදේශනාවක් සඳහා අපගේ සුත්තමය ඥාන දිනු කරගන්න. ඉතින් කරන දේශනාවල් ස්ථානයේ ඉල්ලීමක් මත දේශනාවලියක් විදිහට දිගට පවත්වාගෙන යන එක තමයි කරගෙන ගියේ. ඉතින් ඉදිරිපත් කරගත්තේ ඒ සඳහා මූල මාතෘකා වශයෙන් සරුවච්චන් වහන්සේ විසින් දේශනා කරන ඉත කායගත සති සූත්‍රය. ඉතින් මේ කායගත සති සූත්‍රය පොත්පත් පෙරණායේ දැන ගැනීම සඳහා මතක් කරනවා නම් සර්වඥ දේශිත සූත්‍ර පිටකයේ මජ්ක්‍ධිම නිකායේ උපරිපණ්ණාසිකේ සඳහන් වෙන සූත්‍රයක්. ඉතින් ඒ මජ්ක්‍ධිම නිකායේම සඳහන් වෙනවා අපි සිංහල බෞද්ධ ආතර බොහොම ප්‍රසිද්ධ කවුරුත් වගේ දාන සතිපට්ඨාන සූත්‍රය ආනාපාන සති සූත්‍රය ඒ දෙකට සමසම වගේ ඝන සූත්‍රය තමයි මේ කායගත සති සූත්‍රය. ඉතින් කායගත සති සූත්‍රය ආරම්භ කිරීමට හේතු වෙච්ච නැත්නම් පසුබිම වෙච්ච එහෙම නැත්නම් නිදානේ වෙච්ච කාරණාවකට කාරණාව තමයි මම අද මේ pāli පාඨ වාග්මාලාවක් විදිහට තියාගත්තේ සර්වචන්නාංශේ ජේතවනාරාමේ වැඩ ඉන්න වෙලාවක සංඝයා වහන්සේලා දිවා භෝජනයෙන් පස්සේ මණ්ඩල මාලේ රැස් වෙලා නැත්නම් ධම්සභා මණ්ඩලේ රැස් වෙලා කතා කරනවා අච්චරියන් ආවුසෝ අභූතං ආවුසෝ ආයිෂ්මතුනි ඒක ආශ්චර්යමත් පෙර නොවූ දෙයක් තමයි යාවංචි දන් තේන භගවතා ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන මේ සරුවච්චන් වහන්සේ මේ සියල්ල දක්නා වූ සියල්ල දන්නා වූ අරියත් සම්මා සම්බුදුරජාණන් වහන්සේත් මේ කායගත සතිය වැඩුවොත් මහත්ඵල මානසංශ වෙනවා කියලා ප්‍රකාශ කරන ප්‍රකාශය ආශ්චර්යවත් කියලා කියනවා කාදාකත් නොවිච දෙයක් කියලා. ඒ මොකද ඒ ਸਰවඥන් වහන්සේ මේ અભීත ප්‍රකාශය කරනකම් කිසිම කෙනෙක් ඒ කායගත සතිය වගේ දෙයක් භාවනාවට අරමුණු කරන විදියක් ආධ්‍යාත්මික ලෝකය ආගමික ලෝකේ දැනගෙන ඉඳලා නැහැ. ඒක නිසා මේ බාහිරයට යොමු වෙච්ච දැනුම අවධානය මානසිකාර්ය මේ ශාරීරිය දිහාට ඇතුළට යොමු කිරීම මානව චින්තනයේ විශාල සම්නිස්ථානය මානව දිගටම සොයා බැලුවේ එහෙම නැත්නම් දැනුම කියලා පාවිච්චි කිරීමේ බාහිර ලෝකේ හොයාගෙන යන එක. ඉතින් ඒක නක්ෂස්ත්‍රයේ වශයෙන් ආයුර්වේදයේ වශයෙන් භෞතික භූගෝලයේ වශයෙන් ඉතිහාසයේ වශයෙන් විවිධාකාර විදිහට පැතිරලා තිබුණා. ඒක අරුවචනන්ස වැඩ ඉන්න කාලේ එවකට පැවතිච්ච ඥාන සම්භාරයේදී බැලුවත් මෙවැනි ආශ්චර්යවත් අద్భుත දෙයක් ඉදිරිපත් කරලා සර්වඥාන්සේ පිරුණම් පාලා දැන් අවුරුදු 2000 ගාණක් ගිහිලා තිබුණාට පස්සේ අද ලෝකෙ දිහා බැලුවත් මිනිස්සයා පුළුවන් තරම් හොයන්නේ බාහිර දේවල්. ඒ බාහිර හෙවීම තාමත්ම උග්‍රව සිද්ධ වුණා මේ තාක්ෂණයේ දිවීම දිනුවීම සහ භෞතික විද්‍යාවේ දියුමත් එක්ක. ඉතින් අපි මේ ලෝකෙට පහළ වෙන යුගයේ එනකොට ඒ විද්‍යාව තමයි තාක්ෂණය අවුරුදු 200 විතර ඉතිහාසයක් තිබ්බා. ඒ ඉතිහාසයේ පුරා අපි ඉපදෙනකොට තිබුණේ ඒ කොහොම හරි ඒ නව විද්‍යාව නවීන විද්‍යාව බාහිර හොයන දේවල් මේට වඩා සැරෙන් කරොත් උනන්දුවෙන් කෙරුවොත් වැඩි සැප ලබන්න පුළුවන් වැඩි දියුණු වෙන්න පුළුවන් කියන ලෝකයක තමයි අපි ඉපදිලා අපි අධ්‍යාපනය ලැබලා තියෙන්නේ. නමුත් මේ ਸਰවඥාන්සිකේ මේ නිහඬ පණිවිඩය දිගටම ගිහිල්ලා අද වෙනකොට තේරෙන පටන් ගන්න තියෙනවා මේ බාහිරයේ හොයන එක ਸਰවඥාන්සේ ඒ භද්‍රවග්ගිය කුමාරවරුන්ට කියපු කතාව දැන් අද ඉන්න කුමාරයෙන්ටත් කියන්න වෙලා තියෙනවා. බාහිරේ හොයන්න ගිහිල්ලා හොයනවා හොයනවා හොයනවා හම්බු වෙච්ච දේවලු තියෙනවා හම්බෙච්ච දේවලින් ලොකුම දේ තමයි අසහනි කියන්නේ. හම්බෙච්ච දේ ලොකුම දේ තමයි ආතතිය කියන එක. හම්බෙච්ච ලොකුම දේ තමයි දැවිලි තැවිලි. බාහිරින් හොයන්න හොයන්න ආතතිය වෙනවා. නමුත් ඇත්තටම මේ කරන හැම කෙනාම අහිංසකයි. හැම කෙනාම මේ දැනුමට සලකන ගතිය තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මෙවැනි වාතාවරණයක ඉඳලා මේ ਸਰුවච්චන් වහන්සේ කරන පෙන්වා දෙන මේ ඇතුළතට හිත යොමනවා කියන ආපසු හරවනවා කියන මේ විපස්සනාව කියන එක එදා ස්වාමීන් වහන්සේලාට එදා සවැත්නුවර කොච්චර ඇඟට දැනෙන්නේ නැද්ද කියලා පේනවා මේ වාක්‍ය කියනකොට අච්චරයන් ආවුතෝ අබ්බූතං ආවුසෝ ආශවැත්ති නැත්නම් යාළුවනේ ඒක ආශ්චර්යමත් ඒක අද්භූතයි මේ සියල්ල දක්නා සියල්ල දන්නා සර්වඥතා ඥානෙ ලබත්තා වූ මේ සර්වඥන් වහන්සේ මේ Tamange ඇඟ දිහා බලන්න කියන්නේ අපි හිතන්නේ සර්වඥතා ඥානයි කියලා කියන්නේ ඒ තරම් විශේෂී පැතිරී ගිය බාහිරය ගැන හොයන අතීත අනාගතය ගැන හොයන දැනුමක් කියලා. අදත් බෞද්ධයා හිතානින්නේ ඇත්තටම ඒ වගේ දෙයක්. ඒක නිසා මේ ස්වාමීන් වහන්සේලා දාසවත් තුරේ ඇති කරගත්ත මේ දැනුම එහෙම නැත්නම් මේ පෙන්වපු ආශ්චර්ය ගතිය, අద్భుත ගතිය අපි එක එක්කෙනෙකුට තේරුම් ගන්න වෙනවා. මොකද අපි තර්ක ඥානේ නැත්නම් අපේ ණය විපස්සනාව නැත්නම් අන්වේ ක්‍රමයට අපි හොයන්නෙම බලන්නෙම බාහිර ඒවායි. නිසා යම් වෙලාවක කාගේ හරි අවධානය ඇතුළට යොමු වුණොත්, කයට යොමු වුණොත් ඒක මම අර කලින් කියාපු සතිපට්ඨාන සූත්‍රයේ ආනාපාන සති සූත්‍රයේ මේ කියන කායගත සති සූත්‍රයේ ਸਰවඥාන්සේ ප්‍රධාන තේමාව වශයෙන් පෙන්ලා දීලා තියෙනවා. ඒ පෙන්ලා දුන්නාම මේ කියන කාරණාව හරහා සරුවචනංශي අන්තවාදී වෙලත් නැහැ. 100 100ක්ම ඇතුළත හොයන්න කියන එක නෙවෙයි සරුවචනංශ මෙතන මතක් කරන්නේ. සතිපට්ඨාන සූත්‍රයේ නම් පරවයක් පරවයක් පාසා අපි ආශ්වාස ප්‍රශ්වාසය ගත්තා. එහෙම නැත්නම් වෙන ධාතු මනස්කාර්ය නවශීවතිකේ වගේ සතිපට්ඨාන සූත්‍රයේ සහ කායගත සති සූත්‍රයේ සමාන අරමුණු ගත්තා. හැම පරෝයක් ඉවරුණාට පස්සේම සරුවචනාංශේ ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති ඉති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති අජ්ජත්ත බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති කියලා මේ තමන්ගේ ආධ්‍යාත්මික කයෙහි අස්පනා පිට පේන මේ දේ පිළිබඳව සම්පූර්ණ දැනුම ලැබුවට පස්සේ ඒක නම් මෙසේද ආධ්‍යාත්මික කයෙහි කය අනුව දක්නාසුලෝ ගතවන්නේ ගත කරන්නේ මෙසේද බාහිර කයෙහි කය අනුව බලනාසුලෝ ගත කරන්නේද මෙසේද අධ්‍යාත්මික බාහිර වශයෙන් සංසන්දනාත්මකව කය අනුව බලන්නේද කියලා මේ ආධ්‍යාත්මික කය අනුව බැලීම බාහිර කය අනුව බැලීම කියන මේ දෙක සම කරලා තමයි මධ්‍යම ප්‍රතිපදාව හදන්නේ ඉතින් ඒක නිසා අර බාහිර කය පිළිබඳ හොයන නවතාක්ෂණය නවවිද්‍යාව 100ක් අයින් කරලා නෙවෙයි තියෙන්නේ. විතර පෙන්නට දන්නේ ඒක අන්තභාගයට හැදලා ඒක විතරයි දන්නේ. Tamange කය ගැන දන්නේම නැති නිසා ඒ මනුස්සයාට ඒ බාහිර දැනුම තියෙන මනුස්සයාට ඒ සියලුම දැනුම අරියාදුවට හිටිනවා. ඉතින් ඒ නිසා යම් වෙලාවක ඒකේන මේ භගවත්යන් වහන්සේ වගේ කරුණාවන්ත ප්‍රඥාවන්ත කෙනෙක් උත්තමෙක් දේශනා කරයි කියලා හෝ නැත්නම් දැනට තියෙන අසහනය මේකයි කියලා ප්‍රමාණ කරගෙන මේ අසහනින් සාන්දෘෂ්ටික වශයෙන් ගොඩේන අදහසින් හෝ එනනම් අපි උරුම වාසිකම් කියන මේ ථේරවාද ශාසනයේ ලෝකයට පෙන්වා දෙන්න තියෙන එකම පණිවිඩය මෙච්චරයි කියන එක හොවා දක්වන්න හෝ මේ Tamange කය ගැන නැත්නම් මේ වර්තමානයේ මොහොත ගැන හොයන්න ගත්තොත් එයාට ඒකේ දැනුම වැඩෙන්න වැඩෙන්න වර්තමාන මොහොතේ දැනුම සතිය කායගත සතිය වැඩෙන්න වැඩෙන්න අර බාහිර ලෝකේ දැනුම හිතසුව පිණිස අර්ථ කුසලයේ පිණිස Tamanට අනුන්ට හිතසුව පිණිස පාවිච්චි කිරීමේ සුවිශේෂ ඥාන පහළ වෙන්න පටන් ගන්නවා. ඒක නිසා බාහිර ධර්ම ප්‍රතික්ෂේප කිරීමක්ම නෙවෙයි මෙතන මතක් කරන්නේ. ඒකට විතරක් සම්පූර්ණ සුඛානම් බාර දීලා ඉදිරියට යන්න දෙන්නේ නැතුව ඒකට හා සමසමව ඇතුළත දැනුම, Tamanගේ කය පිළිබඳ දැනුම ලුවාන්තරන් දිනු කරන්න උත්සාහ කළොත් අපිට අපේ දැනුමට නායකත්වයක් දීලා ස්වාමිත්වයක් දීලා වැඩ කරන්න පුළුවන් නැත්නම් අපි දැනුමට දායකත්වයටපත් වෙලා කඹරන්න බවටපත් වෙනවා. අද තියෙන දැනුම සම්පූර්ණ මානවයා වාල්කමටපත් කරලා දාශකමටපත් කරලා යන දැනුමක් අද තියෙනවා. ඒ නිසා මිනිස්යා විසින් හදලා තියෙන සමාජයේ මේ දියුණුවයි කියන සමාජයේ අගනගර රාජධානි නව යටිතල පහසුකම් සියල්ලම යන්ත්‍රයක් විදිහට වැඩ කරනවා නම් මනුස්සයාට ඒක කොහොමඩක්වත් නැතර කරන්න. ඒ කැරකෙන යන්ත්‍රේ මනුස්සයා නිකන් දැතිරෝධයක් විතරයි නටන්න ගියොත් දැත්ත කඩලා දත කඩලා යනවා. ඒ නිසා මේ යන සමාජයත් එක්ක මේ රැල්ලත් එක්ක යන්නේක විතරයි කරන්න තියෙන්නේ ගිහිල් වල අවසානයේ තියෙන්නේ දැඩි අසහනයක්, දැඩි ආතතියක්, දැඩි තැවිතැවි. ඒ නිසා තමන්ගේ කය පිළිබඳව බලන්න වෙලාවක් නැහැ. බලන කට්ටියක් නැහැ. කියන්න කියලා කිව්වොත් එහෙම කියන්නේ ඕවා කරගෙන ඉන්න වෙලා නැහැ මේ බාහිර ලෝකේ හොයන්න අපිට පැය 24ට වැඩි එක පැයක්වත් නැහැනේ පුළුවන් නම් අපිට පැය 25ක් හදලා දෙන්න අර ඉතුරු පැය පුළුවන් අපිට ඔන්න මම කය ගැන හොයන්න බලන්න මේ 24 නම් කරන්න බෑ මේ 24 ඊර වෙලා ඉවරයි ඒ තරමට මේ දැනුමට මත්වීම කියන කුඩු ගහලා ඉන්නේ එක්කෙනෙක්වත් දෙilla මේ දැනුමට මත්වීම කියන කුඩු ගහලා තියෙන ප්‍රමාණය කියලා බැලුවොත් අපිට ඇඟිල්ලක් ගහලවත් මේක විනාඩි 5ක් වෙන් කරගන්න කය ගැන බලන්න වෙලාවක් නැහැ කියන තරමක් ඇවිල්ලා තියෙනවා. ඒකයි මේ ස්වාමීන් වහන්සේලා එදත් කියලා තියෙන්නේ අච්චරියං ආවුසෝ අභූතං ආවුසෝ යාවංචිතං ඥානතා පස්සත අරහතා සම්මා සම්බුද්දේන. කායගත සති භාවිතා බහුලීගතා මහප්පලාවුත්තා මහානිසංස. මේ Taman ගැන හොයන එක මෙච්චර වටිනවයි කියලා බුදුහාමුදුරුවෝ කියපේක පෙර පෙර නොඇසු නොවිරුදයක්. ඒක එදා විතරක් නෙමෙයි අද අරගෙන බලන්න අපි මේ වෙනකොට අපි මේ ශාලාවෙම විනාඩි ගාණක් හෝ පැය ගාණක් මේ කය එක විදිහට තියාගෙන ඇතුළට හිතව දාන්න උත්සාහ කළා. මේ ලස්සන වැලි මළුවක කිසිම බරක් නැතුව අතට බරක් ගන්න නැතුව එහාට මෙහාට ඇවිදින ගම මේ කයේ හිත තියන්න උත්සාහ කළා. මොකද්ද වෙන්නේ? කරපු උත්සාහය විතරයි තියෙන්නේ හිතින් නැහැ. ලාහට ගෙම්බෙකුතු කරන්න හදනවා වගේ කුඩල්ලෙක් කොට්ට උඩ දියන්න හදනවා වගේ හිත කොච්චර ඇබ්බැහියකට වෙ ගිහිලා තියෙනවද කියනවනම් ඊය ගැන හිතයි හෙට ගැන හිතයි අර ගැන හිතයි මෙයා ගැන හිතයි අතන හිතයි මෙතන හිතයි අන්තිම වෙලාවට පස්සේ හොදලා ගන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා මේ ඇබ්බැහිය ප්‍රයෝජන ප්‍රතිඵලය වශයෙන් මේ තියෙන දේ දකිනකොට ඕනම කෙනෙකුට බයක් ඇති වෙනවා. ඉතින් බුදු කෙනෙක් වගේ උත්මෙක් දේශනා කරාට කොහොමදයි මේක කරන්නේ? මොකද මේ උත්සාහ කරන කෙනාට ලොකු බලාපොරොත්තු සූමියක් ඇති වෙනවා. ලොකු ઈચ્છා බංගත්වයක් ඇති වෙනවා. මේ කය කියන දේ අහන්නේ ඒක විදිහට තියන්න බෑ. ඇවිදපන් කිව්වට ඇවිදින්නේ නෑ. ඒක හිත තියන්න ගියාට හිතින්නේ නෑ. ඒක නිසා මේක හොඳයි තමයි කරන්නේ කොහොමද කියලා මේක පිළිබඳව විශාල බයක් දීචිකාවක් ගෞරව සම්ප්‍රිත බයක් ඇති වෙලා තියෙනවා. ඒක හොඳටම දන්නේ ටිකක් හරි කයට හිත යොදලා බලපු ඒක මේ බුදු වචනේ තීරු ගන්න කටයුතු කරන්න හදන කෙනා. ඉතින් ඒ නිසා අපි එවැනි කට්ටිය මේ වගේ එකවහලයක් අතර එකතු වෙලා අපි රැස් වෙලා සාකච්ඡා කරනකොට අපි උත්සාහ කරන්නේ මේ බාහිර ලෝකෙ ඉගෙන ගැනීමත් අමාරුයි කියලා තමයි උගත්තු කියන්නේ. නමුත් ඒ ඇත්ත කවදාකවත් මේ ඇතුළත හොයන්න ගිහිල්ලා නැතුවයි මේ බාහිර ලෝකේ උගත්කම ගැන මහා ලොකු අමාරුවකට කතා කරන්නේ. බාහිර ලෝකේ කොච්චර උසස් විභාග නිලතල මොනවද දරුවත් ඒකෙන් සත්ත පහක වටිනාකමක් නැහැ ඇතුළත බලන දෙයට එදාට අපි අද උපන් බබෙක් වගේ නවකෙක් වඩපත් වෙන නිසා අපි කැමති නැහැ අන්න එහෙම නවකපත් වෙනවට ආධුනික බවපත් වෙනවට අපිට හැම වෙලාවෙම අයියා වෙන්න තමයි ඕන වෙලා අක්කා වෙන්න තමයි ඕනලා තියෙන නිසා අර රණ්ඩු කර කර දන්න එක දිගේ ඉදිරියට යන එක විතරයි වෙන්නේ ඒ නිසා අපි එකතු වෙලා කරන්න හදන්නේ මේක දුෂ්කර දෙයක් බව දන්නවා. ඒක සර්වජන් වහන්සේ දේශනා කළා තියෙනවා. මේ ආධ්‍යාත්මික ගමන නැත්නම් මේ කායගත සතිය දුෂ්කරයි. මෙතන කාටවත් බෑ අත උසලා කියන්නේ නෑ නෑ මට ඒක ලේසි. මට මෙහෙම ලේසි ක්‍රමයකට කියලා දෙන්න පුළුවන් කියලා කියනවනම් පොඩ පරිස්සම්. කාටවත් එහෙම කියන්න පුළුවන් කමක් නැත්නම් මේක දුෂ්කරයි. ඉතින් ඒ වගේ දුෂ්කරකම තියේදී අපි උත්සාහ කරනකොට අපේ තේරවාද ශාසනය අපිට තියෙනවා පුදුමාකාර ක්‍රමසහ විදි රාශියක් එකතු වෙලා. එහෙම නැත්නම් දැනුම් සම්භාරයක් එකතු වෙලා තියෙනවා. ඒක මුළු ගැන්ලා තියෙන බව නම් මාත් පිළිගන්නවා. මම කවදාකවත් යල් පැනලා නැහැ. කවදාවත් යල් පැනන්නේ නැහැ. යල් පන්නන්නත් නැහැ. ඒ නිසා අපි පොඩි පිළිසකට සිද්ධ වෙනවා මේ මුළු ගැන්විච්ච දේ තමා වශයෙන් ක්‍රියාත්මක කරලා ඒක මේ බාහිර ලෝකයක් එක්ක සම්බර කරලා සතුටින් සමාදානෙන් ජීවත් වෙන අතර මේ අසහනකාරී ජනතාවකට ආදර්ශයක් වෙන්න. ඉතින් මේකට යොත් කවුරු හරි හිතනවා නම් වැඩි ජනතාවකට අදාළ වෙයි වැඩි ජනතාවක් කරයි කියලා කවදාවත් වෙන්නේ නැහැ. ඒක වෙන්නේ ඉතාම සුළු ජනතාවකට විතරයි මේක ගෝචර වෙන්නේ, තේරෙන්නේ. නමුත් ඒ ඇති අනික් ඇත්තන්ට ආදර්ශයක් වෙන්නන්න. මේක තියෙනවා. මේක මේ නැතිකමක් නෙමෙයි තියෙන්නේ. ඕන නැතිකමක්. ඒ නිසා කායගත සත්‍ය කරනකොට බුදුරජාණන්සේ අපි පසුගිය දවස්වල කියපු විදිහට දේශනා කරපු විදිහට නානා ක්‍රමහරහ මේ ආස්වාස් ප්‍රසාරයේ හරහ දෙතිස් කොට්ටාස් හරහ ධාතු මනස්කාරයේ හරහ එහෙම නැත්නම් මේ නවශීවතිකාය වගේ දේශනා කළා අවසානයේ සර්වචනාංශයේ දේශනාව හමාර කරනකොට උතුම් විද්‍යට එහෙ මෙහෙ නිදර්ශන ගෙනහැර පාමින් පෙන්නනවා මේ වගේ දෙයකට ආයෝජනයක් කරලා වේලාවක් අරගෙන ඒ මනසට හම්බ වෙන ආනිසංශ ඒ මිනිස්යාවත් දන්නේ නැහැ. බුදුහාමතුන් විතරයි තේරෙන්නේ. මේ කායගත සතියක් වගේ දෙයකට වෙලා අරගෙන ඒකට ආයෝජනය කරලා ඒකට කල් ගත්තොත් ඒකෙන් ලැබෙන ආනිසංශ සූත්‍රය හැමාරේ විවිධ පැති වලින් සරුවචනංශෙ පෙන්නනවා. අපි ගියේ පාරත් අරගත්තේ මේ ගිනි ගාන දණු දෙකක් පෙඟිලා තියෙන වෙලාවක කොච්චර එකට එකට උලන්න ගියත් ඒක කවදාවත් ගින්න උපයන්නේ නැහැ. මේක වියලි දණු දෙකක් නම් ඒකෙන් ගින්නක් අපේක්ෂා කරන්න පුළුවන් වගේ යම් කිසි කෙනෙකුට කායගත සතිය වඩලා තියෙනවනම් එයාට අපේක්ෂා කරන්න පුළුවන්, හිතා ගන්න පුළුවන් මේ ලෝකේ කාම සැපයට සාපේක්ෂව ආමිෂ සැපයට සාපේක්ෂව නිර්ආමිෂ සැපයක් තියෙනවා. ඒක අවුලව ගන්න මේ දී දෙක වේලා ගන්න. ඒ වගේ ඊගාවට සඳහන් කරන සර්වචන් වහන්සේ යම් කිසි තැනක කටමැට්ටම් පිරිච්ච පාත්‍රයක් එන්ට හැලියක් හොඳ දරුණුවක් උඩ තැම්පත් කරලා තියෙන වෙලාවක දීර පුරුෂයෙක් හයිය තියෙන පුරුෂයෙක් ඇවිල්ලා ඒ කටමැට්ටම් පිරිච්ච පාත්‍රය යම් පැත්තකට නමනවා නම් ඒ පැත්තෙන් වතුර වැක්කෙනවා කියන එක ස්වභාවිකයි. ඒ වගේ තමයි කායගත සතිය වඩලා තියෙනවා නම් ඒ කෙනාට ආධ්‍යාත්මික ජීවිතයේ කැමැති කැමැති විදියට මේ හදා වඩාගත්ත මේ කායගත සතිය නැත්නම් කාගියාසි නැත්නම් කාය අනුගිය සතිය ඕන පැත්තකට යොදවන්න පුළුවන් ඒකත් විස්තර කළ යුත්තක් මොකද හුඟ දෙනෙක් හිතනවා මේ කායගත සතිය වඩන්නේ මේ නිවන් දැකීම සඳහා පමණයි ලෝකෝත්තර ප්‍රයෝජන සඳහා පමණයි. මොසර්වචාන්සි සඳහන් කරනවා වඩලා තියෙනවා නම් කායගත සතියක ලෝකෝත්තර ලැබෙන බව හැබෑව. නමුත් ලෞකික වශයෙන් සීමිත ಗುಣ කණ්ඩක් ಗುಣ ප්‍රදේශයක් අපිට ලබා ගන්න පුළුවන්. ඒක හරියට කටමට්ටම් වතුර පිටලා තියෙන භාජනයක් බල මැදු පුරුෂයෙක් ඇවිල්ලා නමන නමන පැත්තෙන් වතුරක් කරනා වගේ මේ ලෝකයා බලාපොරොත්තු වෙන චිත්ත tattව ඕන දෙයක් ඕන වෙලාවක තමයි ඒක ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක පෙන්වන්නේ ශ්‍රද්ධාව වැඩි කරන්නයි වඩලද කායගත සතිය මහත්ඵල මහානිසංස කියන දේ බව පෙන්වන්නයි. ඒක නිසා යම් කිසි කෙනෙක් ඒක සඳහා ගන්න උත්සාහය ඒක මෙහෙමයි කියන්නේ. කායගත සතිය වඩලා ලැබෙන ආනිසංස අපි එක පැත්තක තියෙනවා. අනිත් පැත්තෙන් කියනවා කායගත සතිය වඩන්න මේ පෙන්කෙලින ලෝකයේ කාම ලෝකේ ඉඳලා කෙනෙක් හිත යොදනවා. ආධුනිකව මේ වැඩි කරන්න ඕන කියලා හිත යොදනවා. තව කෙනෙක් ඉන්නවා ඒක යොදලා යම් යම් ආනිසංස ලබලා තියෙනවා. ඉතින් ලෝකයා සාමාන්‍යයෙන් ගරු කරන්නේ අර ඒක හිත යොදලා යම් යම් ආනිසංස ලබලා තියෙන කෙනා තව තවත් දිනු කිරීමට ගන්න එක බොහොම උතුම් කළ සලකනවා. නමුත් හොඳට පරීක්ෂා කරනකොට පේනවා සර්වචන් වහන්සේ වැඩියෙන් නම්බු කරන්නේ වැඩියෙන් අගේ ආඩම්බර දෙන්නේ මේ කාමභෝගී පුද්ගලයේ කායගත සතියට නැමෙන නැම්ම අච්චරියන් අබ්බෝතක්. එතනයි වැඩි ප්‍රශ්න මේ කාම ලෝකයේ කාමයේ හරහා ගිහිල්ලා රූප බලාලා, ශබ්ද අහලා, ගන්ධ රස පහස ලබලා සැප හොයන කෙනෙක් අහම්බෙන් හෝ පොට්ට chance එකට හෝ යන්තමට මම මේ බුදුහාමුදුරු කියන විදිහට කායගත සති කෙරුවත් හොඳයි කියලා හිතන හිතිල්ල ඒ පැම්පින්ම ඒ නැම්ම පුදුමාකාර වෙනසක් තියෙනවා. මේ ළඟදී මම කියුවා බටහිර මේ භාවනාව පිළිබඳ නැත්නම් භාවනා කරනකොට මුලී ඇති වෙන වෙනස් වීම පිළිබඳව හොඳම භාවනා වෘත්තිස් කරන භාවනා කරන මිනිස්සේ ඊට පස්සේ පරිශන වලින් ඔක්කොටම පිළිගන්න පුළුවන් විදිහට යන්ත්‍ර උපකරණ වලින් පෙන්වලා දෙනවා භාවනා කරුවොත් එයා එක පැයක් භාවනා කරුවොත් මෙන්න මේ තරම් සාන්තිකර තත්ත්වයක් මොලේ යාට පෙන්ලා දෙන්න පුළුවන් ඒ යන්ත්‍රානුස්කාර. පැය දෙකක් කෙරුවොත් ඒක මේ තරම් දෙගුණ වෙනවා. පැය තුනක් කෙරුවොත් මේ තරම් වෙනවා. දවස් 10ක් කෙරුවොත් මෙච්චරයි. දවස් 20ක් කෙරුවොත් මෙච්චරයි කියලා ඒ කියනට හරි ආසයි. ඒ මොකද මේ වෙනකොට භාවනා කරලා තියෙන කෙනෙක් වශයෙන් මට ආසයි. අපි දන්නේ ඉස්සර ඕවා දැනන හිතේ නෑ. නමුත් භාවනා කරන නිසා මේ මේ වෙනවයි කියලා. ඒ වෙනතර දිග විස්තරයක් කියලා ලෝකේටම ආදර්ශයක් වෙන්න කියන හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි භාවනා කරන අයට ප්‍රතිඵල තියෙනවා කියන්නේ මම අද්දකම උසලා මට සාක්ෂි දෙන්න පුළුවන්. මෙච්චර භාවනා විවෘතතියදී අයි කට්ටියක් කරන්නේ අයි කට්ටියක් නොකරන්නේ කියන එක නම් මට තේරෙන්නේ ඇයි මේ මේක කියනකොට මේ පණිවිඩය අහලා දරාගෙන කැප කරලා භාවනා කරන්න පෙළඹෙන්නේ මොන ක්‍රමයකද පෙළඹිච්ච එකක් නම් ආනපාන කරපන් බිම්බිම හැකිලිම කරපන් සක්මන් කරපන් අරකයි මේකයි ඔක්කොම කියලා තල්ලු කරන්න පුළුවන් නමුත් මේ පෙළඹීම මම භාවනා කරන්න ඕනේ මම භාවනා නැමෙන්න ඕනේ කියන මෙන්න මෙතන තමයි ප්‍රශ්න මේක තමයි නිවනටත් වැඩිය වටින දේ අපිට දැන් මේ වගේ තැනක ඉන්න මොකක් කළාට එම්පත් වෙච්ච අයනේ මේක උත්සාහ කරලා බලන්න ඕනේ කරන්න ඕනේ කියලා ඉතින් අපිටත් චිත්ත පීඩා නැත්තේ නෑ අපිටත් තියෙනවා අනේ හිතපු තරම් ඉක්මනට දිනු වෙන්නේ නැහැ කියලා. ඒ මොකද අපිට එහෙම හිතෙන්නේ අපි මේ කවදා හෝ කාම ලෝකේ ඉඳලා මේ නිවන් මාර්ගට කායගත සතියට සතියට නැමිච්ච නැමිල්ලේ වටිනාකම දන්නේ නැති නිසා අපි මේ ප්‍රතිඵලමදි කියලා හඳන්නේ. කවදා හරි අපිට තේරෙනවා නම් අපිටත් ඕන තරම් අඟුලිමාල කෙනෙක් වෙන්න ඉඩ තිබුණා. අපිටත් ඕන තරම් චින්චමානිකාවක් වෙන්න ඉඩ තිබුණා. අපිටත් ඕන විදිහට හොරෙක් වෙන්න ඉඩ තිබුණා. ඒ වෙනුවට අපි ඒකම ගැරලා මෙතෙන් ආවේ කී වටනකමට තේරෙන්නේ මේක පෙන්නලා දෙන්න බුදුරජාණන්සේ පුදුම විදියට පෙන්නලා දීලා තියෙන වටනකම පෙන්නලා දීලා තියෙන්නේ මේ ගමන් මාර්ගයේ වෙනස් කිරීමේ 100ට 100ක් වගේම තනි තනියේ පුද්ගලෙක් ළඟ තියෙනවා. බුදුහාමරන්ට ඒ සම්බන්ධයෙන් කළ හැක්කක් නැහැ. බුදුරජාණන්සේ බුදු වුණත් කෙනෙක් භාවනාවට යොමු කරවීමේ ශක්තිය අධිකාරී බලය හෝ ක්‍රියාශක්තිය බුදුන් ළඟ නැහැ. හැබැයි බුදුරජාණන්සේට පුදුම අනුකම්පාවක් සහ පුදුම ඥානයක් තියෙනවා යම් කිසි කෙනෙක් මේ පැත්තට හැරෙනවා දකින්නකොට එයා දකින්න උදෙන්සි දකින්න අනිවාර්යයෙන්ම ශනිවන් දකින්නවා මේ නැමෙන නැමිල්ල මොන්න තරම් ආශ්චර්යද මොන්න තරම් අද්භූත දෙයක්ද මේ බුද්ධෝත්පාද කාලෙක විතරයි වෙන්න පුළුවන් අනික කාලේ කොච්චර දඩමවත් හරියන්නේ නැහැ බුද්ධෝත්පාදේ මනුස්සාත්මයක් ලබන්න ඒක බොහෝමත්ම දුර්ලභයි මේ මනුස්සාත්ම භාවයේ ලබන මේ ක්ෂණ සම්පත්‍ය තේරුම් ගන්න ඔක්කොටම කියන සම්පත්තිය ලැබෙන්නේ නැහැ. කියන සම්පත්තිය හැමෝටම කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙන්නේ. ධර්මයේ ඇහෙන්න ඕන. ලෝකේ පැවිද්ද තියෙන්න ඕන. මේ ඔක්කොම තියෙදි කී දහහක් සත්තු මරනවා. මේ ඔක්කොම තියෙදි කී දහහක් සංහොරකමින් ජීවත් වෙනවා. මේ ඔක්කොම තියෙදි කී දහහක් තාම කාමීච්ඡාචාරය කරනවා. මේ ඔක්කොම තියෙදි කී දහහක් දැක දැක දන දන බොරු කීමෙන් කේලම් කීමෙන් ඉස්සතර පරිසරයෙන් ගත කරනවා. මත්පැනින් ගෙවනවා. කුඩු ගහනවා. ඒකේ දෙක මිනිස්සුක් මේ පැත්තට හැරෙන එක බුදු ඇහැකට මිසක කාටවත් කරතේ නෑ. ඇත්තම කියනවා නම් භාවනා කරලා කරලා කරලා කරලා යම් කිසි කෙනෙක් දුර වෙනවා කියලා කියන්නේ අනේ මම අර වගේ අඟුලිමාලෙක් වෙන්න හිටපු මම මේ පැත්තට ආවේ මගේ පඬිතුකමකුත් නෙවෙයි. බුදුරජාණන්සේගේ මෙහෙමකුත් නෙවෙයි. මෙහෙම දෙයක් වුණානේ මෙහෙම දෙයක් මේ ලෝකේ වුණානේ මේ සංසාරේ පළවෙනි වතාවට මේක උනේ මගේ මෙතෙක් කල මෙහෙම දෙයක් වුණේ නැහැ කියලා ඒක අවබෝධ වෙනකොට ওই භාවනා ජීවිතයට අවශ්‍ය කරන ප්‍රමෝදය, ප්‍රීතිය, සුඛය, සති සම්පජඤ්ඤ සේරම ටොංගණන් හම්බේ. තොගේට හම්බෙන්න පටන් ගන්නවා මම මේ ඇවිල්ලා තියෙන්නේ ඒ වටින තැනකට කියලා තේරෙනවා. ඒක තේරෙන්නේ නැහැ ආධුනිකයා කරගෙන යන කාලේ. ගෝවා කල්යන්ට යන්න තේරෙන්නේ මේ තමන්ම මේ ගත්ත පියවරේ තියෙන වටිනාකම. ඒක නිසා ਸਰවචනංශි පුළුවන් තරම් පෙන්නනවා භාවනාවට කෙනෙක් පෙළඹව ගන්න නම් පෙළඹෙනවා නම් ඒ සඳහා කරති උපරිමය කරපන් ඒත් ආවේ නැත්තම් කරන්න මොනවද දැක්කත් කරන්න මෙන්න මේක මේ කාරණාව මට හිතුණා භාවනා කරන කෙනෙකුගේ අත්දැකීමට සම්බන්ධ කරලා ජීවිතයට සම්බන්ධ වෙන නිදර්ශනයක් ගෙන හරපාන්න මම දන්නේ මේක පටලවිලක් ඇති කරයිද කියලා මම ප්‍රාර්ථනා කරනවා පටලවිලක් නොවේවා කාට හරි ඒක මේ ජීවිතේට භාවනා කරනට සතියේට තල්ලුවක් වේවා කියන අදහස මම ඉදිරිපත් කරන්නේ. අපි උදේ අපි වාඩි වෙච්ච වෙලාවේදී එහෙම නැත්නම් ඒ බණපටි අහන වෙලාවේදී මතක් කරලා දෙනවා භාවනාවට පෙළඹෙන කෙනා සරුවච්චන් වහන්සේගේ සතිපට්ඨාන සූත්‍රය බැලුවත් ආනපන සති සූත්‍රය බැලුවත් කායගත සති සූත්‍රය බැලුවත් ඒකට සඳහන් කරලා තියෙනවා අරඤ්‍යගත, රුක්ක මූලගත, ශුන්‍යාකාරගත කියලා පරිසරයක් සඳහන් කරනවා. මේක ධර්මචනාතිකේ ආචින්නයක්, චාරිත්‍රයක් තමයි වැඩි කෙරෙන්න ඕනේ පරිසරය. ඒ පරිසරය හැමදාම නෑ. කන්ද තම්බි ගාවට ඉන්නේ තම්බි යන්න ඕනේ කන්ද ගාව. ඒ නිසා ඒ පරිසරය හොයාගෙන යන්න ඕනේ. පරිසරයක් අපිට ගෙවල් වලම අවන්න බෑ. මොකද ගේ කියන්නේ ගේ ගෙදර කියලා කියන්නේ කක්කක්. මොනවත් නැහැ. ඒ නිසා අපි ඒක පැත්තක දාලා తాවකාලිකව හරි වෙන තැනකට යන්න. ඒක ගියාට පස්සේ පරිසරය ලැබුවට පස්සේ සර්වචාන්සේ සඳහන් කරන මේ කයේ අනුග්‍රහය භාවනා සඳහා කයේ අනුග්‍රහය ලබා ගන්න ඒක අත්‍යවශ්‍ය නැත්නම් කවදාවත් භාවනා කරන්න. ඒ නිසා හතර ඉරියව්වෙම වාඩි වෙලා ඉන්න ඉරියව්ව සර්වචාන්සේ නිචීදති පල්ලංකම් කියලා වචනෙම සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේ භාවනාවට කරන ගෞරවයක් වශයෙන් උතුම් කායය කයට කියාගෙන අනිදාය පරිමුඛං සතිං උපට්ඨපෙත්ත ඊට පස්සේ සතිය පෙරමුණේ තියාගන්නයි කියලා කියනවා මම මේ ලැබුව අරණ්‍ය මම මේ ලැබුව රුක්ඛ මූලය මම මේ ලැබුව ශූන්‍යාගාරය සංසාරේ නිකන් හම්බෙයි අවස්ථාවනේ සොයා යා යුත්තක් මම ඒක බණ ඇහුවා කුසල ඡන්දයක් පහළ වුණා මම මේක හොයාගෙන ගියා ඕ මට හම්බුණා ඊට පස්සේ මේ හතර ඉරියව්වෙන් ඉඳගෙන ඉන්න ඉරියව්ව කියන එක මනුස්සයාට ජනප්‍රිය ඉරියව්වක් නෙවෙයි. ඒක බුදුහාමර කියපු නිසා බුදු පිළිමයක් දැකලා වැඳලා අපිත් වාඩි වුණා. වාඩිලා කඳ කිලින් තියාගෙන මේ ලැබිච්ච ඉරියව්ව මේ ලැබිච්ච වර්තමාන මොහොත මේ ලැබිච්ච එළඹ සිටි සතිය ඉස්සරහින් තියාගන්නවා කියන එක තමයි ඊතුරු පොදු සතිපට්ඨානෙම සිද්ධ වෙන්නේ. එන් තමයි ඉඳගෙන මම දැන් මෙතන ඉන්නවා කියලා ඒ උපයාගත්ත එළඹ සිටීම තමයි මේ ඉදිරියට ඉතින් දිගට දිගට කතන්දරේ ගෙතෙන්නේ. ඉතින් මේකට එළඹෙන්න බැරි නම් වාඩි වෙලා ඉඳගෙන ඉන්න බව දැනගන්න බැරි නම් ඉතින් පැහැදිලිව බාහනන සුදුසුෙක් නෙවෙයි. කිසිම සුදුසුකමක් නැහැ. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම මේ ඇයදුම්පතක් දාලා ඇයදුම්පත බාරගත්තා වගේ. මට ඉඳගත්තට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. දැන් මේ යෝගාවචරයට මේක වටිනාකම හොඳට හේතු අරගෙන දීලා මේ වටනාගම ඒත්තු ගන්නන්න ඕනේ. එතන ඒක කුළු ගන්නවන්න ඕනේ කුළු ගැන්වෙන්නේ නැත්නම් යෝගාවචරිතේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දැනගන්න ඉතින් ඕකේ මොකද්ද තියෙන දරුවඥකම. ඕකේ මොකද්ද කියන මහ ලොකු දෙයක් නැහැ නේ ඉතින් ඉඳගෙන ඉන්නවා තමයි. නමුත් මේ මිනිස්සුරි කියන උඹට පුළුවන් නම් සක්මන් භාවනා කරනකොට ඇවිදින එකනේ තියෙන්නේ. දැන් ඉඳගෙන ඉන්න එක තියෙන්නේ. මේ ඉඳගෙන ඉන්නකොට මම දැන් සක්මන් නොකරනවා මම ඉඳගෙන ඉන්නවා කියලා දන්නේ කොහොමද? කරකොලත් ඇරියා. දැන් මම ඇවිදිනව නෙවෙයි. මම දැන් ඉඳගෙන ඉන්නේ. මම නිදාගන්න නෙවෙයි. මම දැන් ඉඳගෙන ඉන්නේ. මම හිටගෙන නෙවෙයි. මම ඉඳගෙන ඉන්නේ. මම ඉඳගෙන ඉන්නේ කියලා දන්නේ කොහොමද කියලා අහන්න බලන්න ඕන කෙනෙක්ගේ. PhD කාර වෙන්න පුළුවන්, ප්‍රොෆෙසර් කෙනෙක් වෙන්න පුළුවන්, මොකා වුණත් වෙන්න පුළුවන්. අපිට කියන්න දන්නේ නැහැ. එහෙම නැත්නම් කියන්න හරි. දැන් ඉඳගෙන ඉන්නවා හරි. ඊට පස්සේ දැන් ඇවිදිනකොට සක්මන් කරන භාවනාවට සම්බන්ධ කරගන්න ඕනේ. මම දැන් ඉඳගෙන නෙවෙයි, මම හිතගෙන නෙවෙයි නිදා මම ඇවිදින බව දන්නේ කොහොමද? තම කොහොමද මේක අවබෝධ කරන්නේ? තම කොහොමද මේක අත්දකින්නේ? තම කොහොමද මේක අත්විඳින්නේ කියලා බැලුවොත් මේ යෝගාවචරයට දැන් ඉපදිච්ච භාවයකට තනින් කිරිපවන්න වගේ කියලා දෙන්න වෙනවා. මේකට යන්න පුළුවන් වෙන්න පුළුවන්. ඉඳගෙන ඉවිලා ඉඳගෙන ඉබා දැනගන්න පුළුවන්. ඒත් මේක කාටද කියන්න ගිය දවසේ අපි කොච්චර බොළඳද? අපි කොච්චර අසරණද අපි කියා ගන්න විදියක් නැහැ. හැබැයි ඒක හරි වැදගත්. මොකද ගිය බව තහවුරු කරන්න නම්, ගිය බව අගය කරන්න නම්, සමාදම් වෙන්න නම් ගිය බව දැනගන්න. ඒ සාමාන්‍ය කියන උසාවියක විනිශ්චය සාධාරණ විනිශ්චය ඉෂ්ට වුණාට නීතිඥයි නීතිපති විනිශ්චයකාරය දැනගත්ත බෑ. සාමාන්‍ය උසාවියට තේරෙන්න මෙතන සාධාරණ යුක්ති ඉෂ්ට වුණයි කියලා. නීතිෝතේ කියන විදිහට ඔක්කොනාට මිනිස්සු පිළිගත්තේ නැත්නම් ඒක යුක්තිය නෙමෙයි. නිසා යුත් යුක්තිය සාධාරණ යුක්තියක් බව නීතිය දන්නේ නැති කාට තේරිච්ච දවස් තමයි සම්සාවිය සාධාරණ. ඒ වගේ භාවනා නොකරපු කෙනෙකුට ඉස්ලාම් වාඩි වෙලා එයාට තේරුම් ගන්නන්න ඕනේ, හේතු ගන්නන්න ඕනේ. හොඳට පట్టල වාඩිලා සාමිතික ඉඳලා වාඩි වෙලා දැන් බලන්න උරගාල බලන්න ප්‍රත්‍යක්ෂණය කරලා බලන්න මම දැන් ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද කියලා. ඉතින් හරියට කියන්නේ මම හිතගෙන නෙවෙයි නැගිටලා යවිදිනව නෙවෙයි නිදාගන්න නෙවෙයි. ඉතින් ඊට පස්සේ කටට උත්තර දිදී අහන්න වෙනවා. අනි කර්මා කළ අපි දෙන සාකච්ඡා කරමු. අපි sannivedanaya කරමු. අපි කමඨාන් සුද්ධ කරමු. අපි ධර්ම සාකච්ඡා කරමු. ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද කියලා. ඒ මොකද වතුරේ ඉන්න මාළුවා කවම කවදාකවත් මැරෙනකන් මම වතුරේ ඉන්න බව දන්නේ නැහැ. මොකද උගොඩ බිමක් සංසන්දනය කරන්නේ නැහැ. ගොඩ බිමට ආපු ගමන් මන්තුරා ගැහිලා මැරෙනවා. නිසා වතුර පිළිබඳව හොඳටම දන්නේ හයිඩ්‍රොලොජි යුනිවර්සිටි ඩිපාර්ට්මන්ට් එක හයිඩ්‍රොලොජි ප්‍රොෆෙසර් නෙමෙයි මාළුව. හැබැයි ඌ දන්නේවත් නැහැ ඉන්නේ වතුර කියලා. ඒ වගේ තමයි අපි කොයි වෙලාවකවත් මේ ඉන්න මොහොත ඒක 100 100ක් හිතියට ඊට පස්සේ දන්නේ නැති නිසා සර්වචනාසේක ඉන්නව විතරක් නෙවෙයි ඒක තව කෙනෙකුට sannivedana කිරීම හරහා හිතට ඒත්තු ගැනීමක් කරනවා. ඉන්න බව දැනගන්නේ කොහොමද? ඉතින් අපිට සාමාන්‍යයෙන් මේ ප්‍රශ්නේ අහලා අලුතෙන් ආව කෙනෙක් අහපු ප්‍රශ්නයක් තරම් සාකච්ඡාවේ ප්‍රශ්නයක් විදිහට බැලුවොත් උත්තර දෙන්න කියන්නේ ඒ ඉඳගත්tාම ඇත්තක බැහුවත් පේන්නේ නැතුවයි කියලා හිතම ඇත්තක වහපුවාම දැන් හිතගෙන හිටියානම් බර වැටලා තියෙන පතුල් දෙකටනේ දැන් ඉඳගෙන ඉන්නකොට බර වැටලා තියෙන වෙන ත්‍රිකෝණයකටනේ මේ විදිහට වාඩි වුණොත් එයාට කියන්න පුළුවන් එතකොට මට තේරෙනවා මගේ පොළවේ බර දරා සිටින ප්‍රදේශයේ මෙන්න ත්‍රිකෝණාකාර වගේක් තියෙනවා මේක මේ මේ පළු කර ඇටිපු වැදිලා තියෙනවා මේ දනිසට බිම වෙලා තියෙනවා. උකුල්ලට නැත්තම් ඒ තට්ටන් බිම වෙලා තියෙනවා. මට ඒ ටික තේරෙනවා. ඉතින් ඒකවල දන්න හොඳටෝ මේ කියලා බල්ලා හිතලා බල්ලා අත්තකලා කියන්නේ කියලා. ඉතින් මේක තවදුරටත් මේ මිනිස්සේ ඇත්තටම ඉස්සරහට යන්න කැමති නම් කිත හැකි දැනෙන්නේ මොකද්ද? අදයිනේ මට තද ගතිය දැනෙනවා, උණුසුම දැනෙනවා, සීතල දැනෙනවා. නැත්නම් පොළොව මට්ටන්නේ කියලා දැනෙනවා. මේ දැනුම් ටික අපි ඉදිරිපත් කරගත්තොත් ඒ කෙනාර වර්තමාන මොහොතේ හිටියා නෙමෙයි ඒකේ හිඳා බැස්සා ඒකේ নিমগ্ন වුණා ඒක පිළිබඳව අගය කරලා තව කෙනෙකුට මේ කරන විස්තරය තුල තමයි කෙනෙක් මම දැන් වර්තමාන මොහොතට ආව වර්තමාන මොහොත ආව මම දන්නේ කොහොමද මේ ඉඳගෙන ඉනකොට පොළවේ වදින හරිය මට තේරෙනවා උඩ හරියට උලන් වදිනවා තේරෙනවා මෙන්න මේ විදිහට මේ විස්තර කියන්න පුරුදු වුණොත් ඒ කියන්නේ එසේ මෙසේ භාවනා දියුණුවක් නෙමෙයි ඒක භාවනා උගක් දියුණු අවස්ථාවක්. මොකද ඉඳගත්ත නෙවෙයි ඉඳගත්ත බව කියන්නත් පුළුවන්. එතකොට යාට තේරෙනවා බුදුජානනාංශත් පිළිගන්නවා මෙහෙම හිත ඇතුළට අරගෙන මේ දේවල් විස්තර බල බල ඉඳ ගියාම සුළු වේලාවක් ඇත්තට ඒක උනන්දුවක් ඇති වෙනවා. අලුත් දෙයක් නෙමේක. නවතාවයක් කියනවානේ. ඕලගතියක් ඕලගතියක් කියනවානේ. නමුත් යම් වෙලාවක තමයි මේ හිත ඇතුළට අරගෙන වාඩි වුණාට පස්සේ මේක විස්තර කරන්න පුරුදු වුණාට පස්සේ මේක මේ ඒකාකාරී ගතියක් හනී නීරස ගතියක් නතුරු ආසරණ ගතියක් තේරෙන්න පටන් ඒ නිසා මේ ගත්ත පියවර මේ ඇතුළට ගත්ත උපයාගත්ත දේ අරසා කරගන්න ඕනේ අරසා කරන්න ඕන නිසා සර්වඥාන්සේ සඳහන් කරනවා මේක ඇතුලේ වෙන මොනවා හරි ක්‍රියාකාරකම දිහා බලන්න කියලා. මම මෙතන ඉන්නවා විතරක් නෙවෙයි ඉන්න බව දැනගන්න ඇතුලේ ක්‍රියාකාරීත්වය දිහා බලන්න. ඉතින් ඒක ක්‍රියාකාරීත්වය බලන තියෙන ක්‍රම රාශියක් මේ කායගත සති සූත්‍රය සඳහන් කරනවා. බොහෝ දෙනාට සර්වචනanse යෝජනා කරන්න මේ ඉන්න බවට නැතුවම බැරි අත්‍යන්තින් අවශ්‍ය කරනව මේ හුස්ම ගන්න එක තමයි. ඒ හුස්ම ගන්න එක ක්‍රියාවලියක්. මෙන්න මේ හුස්ම ගන්න මේ හෙලනවා කියලා අර මම දැන් මෙතන ඉන්නවා ඇතුලේ ඉන්නවා කියන චිත්‍රය ඇතුලේ මේ හුස්ම ගන්නවා මේ හුස්ම හෙලනවා මේක සිද්ධ වෙන්නේ උඩුකයේ විතරයි යටිකය මේක දරාගෙන ඉන්නවා කියලා අර යෝගාවචරයේ භාවනාව පවත්වාගෙන යන අරමුණක් වැඩපොළක් කර්මස්ථානය නිමිත්ත හොයලා උඩුප්පල දෙන්න. එහෙම නැත්නම් මේ හිත කියනවා ඉතින් වර්තමාන මොහොතේ ඉන්නවා තමයි ඉතින් ඒක දිහා බලන ඉන්න කම්මැලි වෙනවා. ඒ නිසා තමයි අපි මේ ආශාස ප්‍රසවාසයක් ඒත් කායගත සතිය. ඉඳගෙන ඉන්න බව දැනගත්තොත් කායගත සතිය. ඒකේ මේ දේවල් ඉල්ලන හිතට අරමුණක් නිමිත්තක් කර්මස්ථානයක් කර්මයේ කෘත්‍ය සිදුවෙන තැනක් පින්නුවාට පස්සේ දැන් යෝගාචරයට මම දැන් මෙතන ඉන්නවා කියන එක මේ ත්‍රිකෝණාකාර කොටස බිම වදිනවා තද ගතිය උණුසුම් ගතිය කියන වගේම එයාට දැනගන්න පුළුවන් මේ ඉන්න චිත්තක්ෂණයේ ඇතුළෙම ආශ්වාසය කරනකොට මේ හුලං වල ක්‍රියාකාරීත්වය ප්‍රශ්වාසය කරනකොට හුලං වල ක්‍රියාකාරීත්වය විස්තර හොයන්නේ කිලා බහින්ද වර්තාකරනද ලොකු අභ්‍යාස පන්තියක් අම්බේ. ඊට පස්සේ මේක දීග හුස්මත කෙටි හුස්මද මුලමෙද ආගද වශයෙන් මේ හුස්ම ගැන පුදුමාකාර විදියට මේ ජීවිතයේදී ආධ්‍යාත්මික ජීවිතයක් ධාර්මික ජීවිතයක් නම් කරන ලද ලොකුම කුසල කර්මය මේක තමයි ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්න බව දන්නවා ආස්වාද කරනකොට ආස්වාස බව දන්නවා ප්‍රසවාස කරනකොට ප්‍රසවාස බව දන්නවා. ඒ බව ඔප්පු කරන්න වගේ ඒ කමඨාන් සුද්ධ කරන වෙලාවේදී ඉඳගෙන ඉනකොට මට මෙහෙම වැටහෙනවා. ආශ්වාස කරනකොට මෙහෙම වැටහෙනවා. ප්‍රසවාස කරනකොට මෙහෙම වැටෙනවා කියලා විස්තර මේ කතා කරමින් කතා කරමින් යෝගාවචරයා මේ ආශ්වාස ප්‍රශ්වාසත් එක්ක ටික වේලාවක් මේ ඇති කරගත්ත ගැම්ම ටික වේලාවක් එකම අරමුණක් එක දිගට දිගට යනකොට මේක තමයි සර්වඥාන්සේ අපට දෙන විකල්පය අරමුණෙන් අරමුණට පැන පැන නන්නත්තර වෙන එක තමයි කාමච්ඡන්දේ කියන්නේ එකම අරමුණේ නැවත නැවත පෙනී සිටීම සහ මුලිච්ච වීම සහ මූණට මුණ දැමීම තමයි ඒකාග්‍රතාවය කියන්නේ ඒකෝදි භාවය කියලා කියන්නේ ඒ නිසා දැන් මේ පාඩම් දෙක මේ අරමුණේ ඉන්නතෝ පිටපයින්නවනම් සද්ද වලට යනවා වේදනාවට යනවා හිතින් යනවා ඒක කාමච්ඡන්දේ මෙතෙක් කල හිතෙන් හැදිච්ච කම නිසා පයින් නමුත් යෝගාචරකේ ශ්‍රද්ධාව නිසා, වීර්ය නිසා, සතිය නිසා නැවත නැවතත් ගෙනත්තව මෙන්න ආශ්වාසය, මෙන්න ප්‍රශ්වාසය කියලා හරි නවගුණ වෙලක් ගණන් කරනට වගේ කීයක් හුස්ම රැලි බලන්න පුළුවන්ද කියලා බැලුවොත් ඉස්සලා ඉස්සලා එක බොහෝ මන්දෝත්සාහය කරන කටයුත්තක් වුණාට කරගෙන කරගෙන යනකොට කරන යෝජනය කරන ප්‍රමාණයට ආශ්‍රද ප්‍රසාසික මුණ දාන ගතිය වැඩි වීමක් වෙනවා. වැඩි වෙන්න වැඩි වෙන්න යෝගාචර කාමච්ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවයේ එහෙම නැත්නම් ඒකෝදි භාවය සමාධිය ඊටාම සිල්ලර මට්ටමින් එකතු කරන්න පටන් ගන්නවා. එතන පටන් අරගෙන ඉන්න යම් දවසකට යෝගාවචරයට හුස්ම දෙක 10ක් 15ක්, තප්පර 10ක් 15ක්, විනාඩි 10ක් 15ක් වගේ හුස්මත් එක්කම ඉන්න පටන් ගත්තාම දැන් සරුවචනාංශේ මතක් කරනවා හරි දැන් ඔන්න ඉන්න බව දාන්න. ඒ ඉන්න බව ඇතුලේ ඔන්න මෙන්න ආශ්වාසය මෙන්න ප්‍රශ්වාසය කියලා දාන්න. ආශ්වාසය මේ මේ කරුණුලින් ප්‍රශ්වාසයට වෙනස් ප්‍රසවාසයේ මේ මේ කරුණින් ආස්වාසයට වෙනස් කියන මේ උනන්දුව එළඹ සිටින ගතිය මේ අප්‍රමාදයේ ආවා දෙන්න එපා දිග්ගටම හොයන්න ගියොත් මෙයාට තුන්වෙනි පැත්තක් පේන්න පටන් ගන්නවා ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස විතරක් නෙවෙයි දිගට බලනකොට ආස්වාසෙන් ආස්වාසයටත් මොකක්ද වෙනසක් වෙන්න පටන් ගන්නවා ප්‍රසවාසයෙන් ප්‍රසවාසයටත් මොකක්ද වෙනසක් වෙන්න පටන් ගන්නවා දීගං වාස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති එන්න ඊට පස්සේ ඒක රස සංවාස සන්තෝ බාටපත් වෙනවා දීර්ඝව පිනිච්ච ආශ්වාසය දැන් එන්නේ කෙටි වෙන. ඒ කියන්නේ දැන් හොඳටම ආනාපාන කීහාද වෙලා යාළු වෙලා මුණට මුණ දාගෙන දැන් මේ ආශ්වාස ප්‍රශ්වාස දෙක විතරක් නෙවෙයි ගලපන්නේ ආශ්වාසයෙන් ආශ්වාසයට කතාවක් ගෙතෙනවා. ප්‍රශ්වාසයෙන් ප්‍රශ්වාසයට කතාවක් ගෙතෙනවා. දැන් මෙව තමයි යෝගාවචර තියෙන ලකුණු. සතිය වැඩෙනවා අරමුණට කිඳා බහිනවා හිත එන්න එන්න කාමෙන් අයින් වෙනවා සමාධිය පැත්තට යනවා ඉතින් එයාට යෝගාවචරයට යොදන යොදන ප්‍රයත්න ප්‍රමාණයට ආශ්වාස ප්‍රශ්වාසෙත් එක්ක ඉන්න වෙලාව වැඩි වෙනවා විතරක් නෙවෙයි ආශ්වාස ප්‍රශ්වාසයේ වෙනස ආශ්වාසෙන් ආශ්වාසයට ඇති වෙනස ආදි වශයෙන් මෙහෙම දැනුමක් නම් මම මම ඉගෙනගෙන තියෙන කවමදාකවත් මොනම විශේෂපත් උගන්වන්නේ නැහැ. බාහිර ලෝකයේ විශ්යන් වල තියෙන ඔයිට වැඩිය වෙනස් සම්පූර්ණ වෙන කතාවක්. මේකේ නෑ ගත්ත එකටම ඇතුළට යන්න යන්න යන්න යන්න පුදුමාකාර විකසිත බවක්, විචිතුරු බවක් විස්තර පේන්න පටන් ගන්නවා. මේක හරියටම නවීන විද්‍යාත්මක තියෙන යන්ත්‍රෝපකරණ සම්බන්ධ කරන උපමාවක් වශයෙන් කියනවනම් අන්වීක්ෂයකට යමක් දාලා ඒ අන්වීක්ෂයේ විස්තර කරන බලිය ගතිය වැඩි කරන්න වැඩි කරන්න. 5 ගුණයක් ලොක් කරලා බලනවා, 10 ගුණයක් ලොක් කරලා බලනවා, 40 ගුණයක් ලොක් කරලා බලනවා කියලා වගේ අන්වික්ෂයේ මාරු කර කර කරන්න පුළුවන්. එතකොට තමයි තේරෙනවා අර 5 ගුණයක් ලොක් කරලා බලන එක සාමාන්‍ය පොත් බලන කණ්ණාඩියකවත් කරතයි. 10 ගුණයක් කරුවාට පස්සේ අර ඒකමද කියලා හිතෙනවා. 40 ගුණයක් කරලා බලනකොට අපෝ කවදාකවත් අර පස්කොණේට බලපෑගෙන වෙන්න බෑ කියන තරම් මේක ඇතුලේ පුදුම විස්තරයක් තියෙනවා. දැන් මේ එකම පුද්ගලයා එකම වස්තුව දිහා සමීපව බලන්න බලන්න උත්සන්නව බලන්න බලන්න ආසන්නව බලන්න බලන්න පුතුමාකාර වෙනසක් ඇති වෙන්න පටන් මේක දරා ගන්න බැරි නිසා සමහරු වෙවුලනවා දාඩිය දානවා සැලෙන්න පටන් ගන්නවා පිරිත් නූල් කියනවා සෙත් කවි කියනවා එයාට හිතෙනවා මොකද්ද භූත දෝෂයක් වගේ කියලා. මේ ඇයි ඇයි දෙන්නේ මේ මේ බලපෑකම තව ටිකින් බලනකොට මේ වෙන දෙයක් වඩටපත් වෙලා. ඉතින් ඕනම කෙනෙකුට වක්කාර වෙනවා. ඕනම කෙනෙකුට බය වෙනවා. ඒක පිළිබඳව කතා කරන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියනවා ඔබ බලපං සත්‍ය දැනගන්න කොච්චර බයද කියලා. සත්‍ය ඒ තරම්ම බය උපදවන දෙයක්. හැබැයි මේ නහයට තියෙන එක. අපි මෙතෙක්කල් නිවන් දකින්න කියලා දඹදිව ගියා. නිවන තියෙන්නේ නහයට. අස්පන අපිට තියෙන. ඉතින් අපි හිතන නෑ නෑ හතරමා ස්ථානේ වැන්දොත් නම් දඩඩස් කාලා ඔන්න නිවන් ලැබෙයි. එහෙම නැත්නම් මම ඊගාට බුදු වෙන බුදුහාමුදුරුවෝ දිහා බැලුවනම් ආයෙනම් නිවන් ලැබෙයි මොකද උන්වහන්සේ කැට කරලා පිට පෙති පිටි පෙති හදලා කුඩු හදලා කුඩු මුල කුඩු මුල ගන්න දෙයි ඒක ආවම නිවන් ලැබෙයි කියලා. නමුත් මේ තියෙන හුස්ම මේ අස්පනා පිට තියෙන හුස්ම දිහා පෙර ඇසු නොවිරු විදිහට එළඹ සිටි සීයෙන් බලාන ඉන්නකොට ඒ වෙනස්කම දිහා බලනකොට ඇති වෙන දේට බුදුරජාණන් විපරිණාමිකේ නම් පාවිච්චි ඇතිව වෙන දෙයක් බවට පත් වෙන ගතිය කියලා කියනවා. අපි මේකට අනිච්ඡං කියලා සිංහල භාෂාවෙන් කියනවා. බලාන ඉන්නදී ලං වෙලා බලන්න බලන්න සම්පූර්ණයෙන් ඒක වෙනස් දෙයක් බවට පත් වෙන්න පුළුවන් බව වෙන බව දිගට දකින්න එකම අරමුණ උනන්දු මනසකින් දිගින් දිගට බලා සිටීම තමයි සතිපට්ඨාන කියන එක තේරුම් ගන්න. අරමුණ කරන පයින්ට ගියොත් අත්ෙන් අතර පයින් කුරුල දෙමිනා නැහිනා වගේ ගමනක් නැහැ. හිත ස්වභාවයෙන් පණි. ඒක කමන්නේ අපි බලන්න පයින් අල්ලපනල්ලේ හැකිතාක් එකම අරමුණක දිගට පවත්නකොට ඒ අරමුණේ කාලානුරූපව මේ වෙන වෙනස බුදුජානනාචි ඉදිරිපත් කරන්නේ වෙනස් වෙන සුළු ගතිය අනිත්‍ය උත්වා භවතා විපරිණාමතා ආදි වශයෙන් මේ පේන එකට අපි කොච්චර ප්‍රතික්‍රියා කරනවද කියනවනම් උණ ගැනෙන්න හදනවා. කහපු දෙයක් වමනේ කරන්න හදනවා වගේ. බඩදරු අම්මන්ට දොළ දුක්කා වගේ මේ ඇඟ ඇතුලේ පුදුමාකාර පෙරලි වගේක් වෙන්න පටන් ගන්නවා මේක දකින්ද දැකලා පිළිගන්න අපේ තර්ක මනස කොහොමඩක්වත් ලැස්ති නැහැ. මේ නිසා සරුවචනන්සි කියනවා මේ වැඩේ කරනකොට කල්ලතු හුඳ ශ්‍රද්ධාවක පිහිටලා සීලයක පිහිටලා පිම්බිමකට ගිහිල්ලා මේකම කරන කට්‍යත් එක්ක ඉඳගෙන ආත්ම ශක්තිය ඇති කරන මේක දිහා බැලුවොත් එයාට අර ගුරුසුරට පේන ආනාපානේ මයික්‍රොස්කෝප් එකේ නැත්නම් අන්වීක්ෂය බලය වැඩි කරන්න වැඩි කරන්න විස්තර පේනවා වගේ මේක එnde එnde එnde එnde එnde ඇතුළට ගැඹුරට ගැඹුරට ගිහිල්ලා කොච්චර ආනපනතික යාළු වෙනවද කියනවනම් කොච්චර කායගත සතියක් වැඩිනවද කියලා කියනවනම් කොච්චර සතියක් අරමුණ කිච්චු වෙනවද කියලා බලනවනම් දැන් හොඳටම දැනගට එනවා දැන් ආනපානෙ පේන්නේ නැහැ මෙච්චර ලස්සන ගොරෝසුට පේච්ච ආස්වාස් ප්‍රසාරයේ නොපෙනී යන තැනට යනවා ඒක හරියට කියනවා නම් මේ හාල් ටිකක් වතුරට දාලා පැහෙන්න ඇරියට පස්සේ මේ හාලට නොපෙනියන කැඳ වෙනවා. ඉතින් එතකොට අපි කොච්චර දඟලුවත් මේ කොතන කොහොමද මේ ඝණයක් වශයෙන් හැඩයක් තිබුණු මේ හාල්ලට ද්‍රවයක් බවට පත් උනේ දිගට බලහින්න නැත්නම් කවුරක්වත් අදහන්නේ. මේ වාගේ තමයි මේ ආනපානය කැරකිලා කැරකිලා සිුම් වෙලා සිුම් වෙලා වෙනස් වෙලා වෙනස් වෙලා විපරිණාම වෙලා වෙලා මේක හරහා බලන්න දෙයක් නැහැ අල්ලලා පොඩි කරන්න දෙයක් නැත්තරමට හොඳටම තුනි වුණාට පස්සේ මම මේ කතාව උතනායි මොකටද දන්නවද අර ඉඳ ගන්න දවසේ ඉඳ ගන්න වෙලාවෙම තුනේ මම දැන් මෙතන දැන තමයි ආයෙ වැටෙන්නේ ආනපනේ ඔක්කොම ගෙවම් කරලා ඉවරනාට පස්සේ අර ඉඳ ගන්නකොටම තිබුණා මම දැන් මෙතෙන්ට ආයෙත් එනවා හැබැයි එතකොට අර ඉස්සල්ලාම වෙලා වගේ යෝගාචරයට බය හිතා ගන්න නැතුව දන්නවනම් ධර්මයේ මේකයි කියලා තීරණ පටන් ගන්නවා මේ ආනාපානයි කියලා කියන්නේ මේ මම දැන් මෙතන කියන එකට යාලු කරන්න ගත්ත පොඩි සූක්කුවක් විතරයි. බබානල උනට කරපු සූක්කුවක් විතරයි ඕකේ කිරි නෑ. අම්ම නැති වෙලාට තාත්තා මොනව කරන්නේ? සූක්කුව දුනයිදී අරු පුතු පුතු පුතු පුතු ගාලා උරනවා. උඩ ඉතන අඬන්න බෑනේ කටහිර වෙලානේ. ඉතින් අම්මා වෙනකන් ඉනවා. ඒ නිසා මේ ආනාපානෙ දෙන්නේ මේ මම දැන් මෙතන කියන එක ඒක කිරි තියෙනවා. ඒකේ ආහාර තියෙන නමුත් අපිට කම්මැලි. ඒක නිසා බබාට සූප්පෝකට තිබ්බා වගේ ආනපන ගිහිල්ලා අන්තිම ආනපන ගෙවුන පස්සෙත් ආයෙත් එන්නේ අර මම දැන් මෙතන කියන තැන. ඉතින් එතෙන් යනකොට දැන් මේ යෝගාචර දැහැහෙන තුරට ගිහිල්ලා මේ කම්මැලි ගති පහළ වෙලා එපාක වෙන ගති පහළ වෙලා කමඨාන් සුද්ධ කරගෙන නැවත නැවත භාවනා කරලා ගොඩාක් වැඩ කරලා තියෙනවනේ. හැබැයි කැරකිලා ගිහිල්ලා හිටපු තැන තමයි ආයෙ ඇවිල්ලා තියෙන්නේ. ඒකට සම්භාරයක් දැනුම ලැබිලා තියෙනවා. සම්භාරයක් සුතමේ ඥානෙ ලැබලා තියෙන සම්භාරයක් යෝගාවචර දැකලා තියෙන සම්භාරයක් භාවන මධ්‍යස්ථානට ගිහිලා තියෙනවා. දැන් මේ මට්ටමට අපි යෝගාවචරේ කමඨාන් සුද්ධ කරනවා කිව්වොත් හරි හරි දැන් ඉතින් පටන් ගත්ත තැනමනේ දැන් ඉන්නේ. ආයෙත් ඇවිල්ලා මම දැන් ඉන්න තැනමනේ ඉන්නේ කියලා මේ ප්‍රවේශමෙන් අහන්න මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන එක හිතගෙන ඉන්නකොට ගන්න බැරිද කියන්නේ? ඒකම තමයි. ආයේ මේ භාවන මධ්‍යස්ථාන ගිහිල්ලා එරමිනියව තාන මොකක්වත් කරන්න ඕනේ නැහැ. ඕනම ගහක් මුලට ගිහිල්ලා වාඩි වෙලා එහෙම නැත්නම් හිටගෙන බලන් ඉන්න. අර ඉඳගෙන ඉන්නකොට දැනෙන මේ මම දැන් මෙතන ඉන්නවා භවයේ පවතිනවා හිඳිනවා කියප එක තමයි ඉරියව්වෙන් පරිබාහිරව හිටගෙන ඉන්න බව තේරෙන්න පටන් ගන්නවා. ඉදිරිය විස්තර කරනකොට කියාවේ මම ඉඳගෙන ඉන්නකොට මේ පතුලේ ත්‍රිකෝණාකාර කොට සම්බිම් වැටලා තියෙනවා. දැන් ඉඳගෙන ඉන්නකොට මගේ පතුල් දෙක විතරයි තියෙන්නේ. නමුත් ඉන්නවා කියන එක භවය කියන එක තීරුම් ගත්ත කෙනාට තියෙනවා ඒක මේ ඉදියව්වෙන් ස්වායක්ත දෙයක්. වේලාවෙන් ස්වායක්ත දෙයක්. ස්ථානෙන් ස්වායක්ත දෙයක්. මේක හිතවත් දණ්ඩයි මේක හිතට බාධා නොකියවත් නොකර වද්දණ්ඩයි කැලේකට රිංගවලා ගහක් මුල වාඩි කරවලා ශූන්‍යාකාරයට ගිහිල්ලා ඉඳගෙන හිටියවට ගිහිල්ලා ආනපානෙ පෙන්නලා රවුමේ කරකොලාවට පස්සේ මේ කායගත සත්‍ය කියන එක ආයසරයක් පෙන්නනවා ඕනම ඉරියව්වක් කරතයි ඕනම ඉරියව්වක් කරතයි. ඊට පස්සේ යෝගාචර සභාවට නිදා ගන්න ගියාම නිදි ඇඳියල වෙලා ඉන්නකොට හරියටම තේරෙන පටන් අර ගන්නවා මේ ඉඳගෙන ඉන්නකොට වගේ අර ඉන්නවා කියන අත්දැකීම මම වෙමි මේ භවය කියන අත්දැකීම එන්න පටන් ගන්නවා. ඊට පස්සේ යාට අපි හිතමු රාගයක් ඉදිරියේ ආව වෙලාව. ද්වේෂයක් ආපු වෙලාව. නිදිමතක් ආපු වෙලාවක එයාට හිතෙනවා එහෙනම් මේ නිදිමතනකොට මේ මම දැන් මෙතන ඉන්නවා කියන එක නැති වෙයිද? රාගයක් කෙනකොට නැති වෙයිද? මෝහයක් කෙනකොට නැති වෙයිද කියලා බැලුවොත් මේ යෝගාවචරයා උන්ට බනහලා උන්ට යොන්ස්මංස්කාරය ඇති කෙනෙක් නම් තේරෙවි. රාගේ හිතේ තිබුණත් ඒක తాවකාලිකව ඇති වෙන කම්පන චංචලයක් වුණාට යට මේ මම මේ රාගේ පවතින මගේ පැවැත්ම කියන බව ඉන්න බව ඒත් තියෙනවා. ද්වේෂයක් ආවත්, ශ්‍රද්ධාවක් ආවත්, වීර්යයක් ආවත් තියෙනවා. මෙන්න මේක දිවේලි පුරුදු කරොත් රාගයේ තියෙන කොටත් මම දැන් මෙතන ඉන්න බව තේරෙනවා. ද්වේෂයේ තියෙන කොටත් මම දැන් මෙතන ඉන්න බව තේරෙනවා. ආශ්වාස කරන කොටත් තේරෙනවා. ප්‍රශ්වාස කරන කොටත් තේරෙනවා. පිම්බෙන වෙලාවෙත් බලන්න. හැකින වෙලාවෙත් බලන්න. වම තියෙන වෙලාවෙත් බලන්න. දකුණු තියෙන වෙලාව බලන ආදී වශයෙන් බලන්න ගියාම පේනවා භාවනා කරත් නොකරත් බෞද්ධ වුණත් නොවුණත් මේක තියෙනවා. අපේ හිත නන්නත්තර වෙන්න නිසා අපි මේක අඳුරන්නේ නැහැ. දකින්නේ නැහැ. දකින්න නම් බලන්න මෙන්න මේ බැල්ම තමයි විපස්සනා කරනවා කියලා කියන්නේ. ඒක ඇවිල්ලා පෙන්වන්නේ නමුත් බුදුහාමුදුරු පෙන්වන මේ චීන කන්නඩිය හරහා මේ ප්‍රතිපදාව හරහා මේ ක්‍රමේ හරහා බැලුවොත් බුදුරජාණන් වහන්සේ මතක් කරනවා ගෑනු කෙනෙක් මේක දැක්කයි කියලා පිරිමි කෙනෙක් මේක දැක්කයි කියලා කිසිම වෙනසක් නැහැ. මම දැන් මෙතන ඉන්න බව ගෑනු දැක්ම පිරිමි දැක්ම කියලා වෙනසක් නැහැ. වැඩි හිටියෙක් දැක්ක බාලයෙක් දැක්ක වයසට ගිය කෙනෙක් දැක්කයි කියලා වෙනසක් නැහැ. පැවිදි වුණා නැහැ කියලා වෙනසක් නැහැ. ලෝකේ තියෙන තාක් මේ කට්ටි බෙදී වර්ග ભેද ආගම් ભેද සියල්ලම තියෙන්නේ මේක නොදැක්ක එකට. මේක දැක්ක මනුස්සයට පේනවා මිනිස්සු ඔක්කොටම මේ වර්තමාන මොහොත වශයෙන් අපි ඔක්කොම එකම අම්මගේ දරුවා. අපිට විතරයි මේක තිරසනෙකුට ගන්න බැරි මේ தත්වයක් තියෙන මේක පැන්න නේද මෙතන යකෙක් පහළ වෙනවා මෙතන තිරසනෙක් පහළ වෙනවා මේකේ හිටියා නේද මෙතන බුදු කෙනෙක් පහළ වෙනවා ධර්මයේ පහළ වෙනවා සංඝයා පහළ වෙනවා සීලේ පහළ වෙනවා ඉතින් ඒ නිසා මේක තක්මුක් වෙලාවක් මේක කරන්න බෑ ඒ නිසා ඒකට මේ ඉස්සෝදා නාල කැලේකට ගිහිල්ලා ඉඳගෙන මේක අරගෙන පුරුදු කරලා පුරුදු කරලා ලදලද විදිහට මේක පුරුදු කරලා තේරුම් ගත්තට පස්සේ තේරෙනවා භාවනා කරත්තත් මේක තියෙනවා පේන්නේ නැත්නම් මොකද බලන්නේ නැති හින්දා බලන්නයි බුදුහාමුදුරු කෙනෙක් විපස්සනා කරපළයි. එළ විපස්සනා කරලා බැලුවට පස්සේ ඕනම දක්ෂ උද්දටම කතා කරන තුන් හතර දිනේ සංනිවිදේ දක්ෂම කෙනෙක් මේ මම දැන් මෙතන මොහොත කියන එක ගැන රචන ලියලා හෝ සාකච්ඡා කරලා බලන දෙන්නේ කිසිම වෙනසක් නැහැ. ඒ අනුව අපිට ඕනේ මනසක් ස්පර්ශ කරන්න පුළුවන්. මම දැන් මෙතන කියන මොහොත ස්පර්ශ කරපු කෙනාට ඇයි අනික් කෙනා මෙහෙම හැසිරෙන්නේ? ඇයි එකනා මෙහෙම වෙන්නේ කියන එක තේරුම් ගන්න එච්චර අමාරු නැහැ. මේ ඔක්කොම වාද වේද මේ ඔක්කොම රණ්ඩු සරුවල් මේ ඔක්කොම පෙන්කරච්චල් ඔක්කොම තියෙන්නේ මේක පැන්නපු වෙලා. ඒස අපිට ඕනම වෙලාවක තිරසනෙක් වෙන්න පුළුවන්. ඕනම වෙලාවක සත්පුරුෂයෙක් වෙන්න පුළුවන්. අන්නේ දෙකම හම්බෙන්නේ භාවනා කරපෙන්නාට විතරයි. භාවනා නොකරපෙන්නා කොතනද ඉන්නේ? එතරම් තමයි හැමදාම ඒකට කියන්නේ තිරසං මගෝ කියලා බුදුහාම සඳහන් කරන වචනය මගා කියන්නේ මෘගයක්. මේ භාවනා කරලා මේ වර්තමාන මොහොතට එන්න පුළුවන් ඒක හරි පිරිසිදු තැන හැම වෙලාවෙම බැරි වුණාට ඒක හැම වෙලාවෙම යන්න හැකියාව තියෙන එකක් ලදලද වෙලාවෙ මේක ඉන්නවනම් විපස්සනාව හඳුරනවා මනුෂ්‍යකම හඳුරනවා විවිතුරු මනස කියන එක හඳුරනවා බුදු හිත කියන එක තේරෙනවා ඊට පස්සේ අර තේරෙනවා මේක මගහැරුණොත් මේකට පමා වුණොත් එකෙන් පිට ගියොත් හිත ඕනෙම කැලේසක් එනවා ඕනෙම මුර්ග වැඩක් කරනවා ඒ වුණාට මොන මුර්ගයට වුණත් කලින් භාවනා කරපු කෙනෙකුට ආපහු මේකට එන්න පුළුවන් කම මම නැවතත් මේ වාක්‍යය කියන ඕනම මුර්ග වැඩක් අපැතින් වෙන්න පුළුවන්. ඕන අවලං වැඩක් වෙන්න පුළුවන්. අවජාතක වැඩක් වෙන්න පුළුවන්. නමුත් භාවනා කරපේ කරාට තේනවා මට නැවතත් ඕන ආයසරේ වර්තමාන මොහොතට එන්න පුළුවන් ගතිය මෙන්න මේ දේ අපෙන් හොරකම් කරන්න මොනම ශක්තියකට බැරි බවයි බුදුරජාණන්සේ දේශනා කළේ. කලින් භාවනා කරපේ කරනදී අවසිද්ධ වෙන්නේ නැහැ කියලා කියන්න බෑ. කායදරි කාය දුස්චර්ත වචී දුස්චර්ත මන දුස්චර්ත වෙන්නේ නැහැ කියලා හිතා ගන්න බෑ. වෙනවා පශ්චාත්තාපත් වෙනවා. යම් කිංචි කම්මං කරෝති පාවකං කායේන වාචා උච්චේතසාව අබබ්බෝසෝ තස පටිච්ඡාදාය අබබ්බදාජිත පදස්ස උත්තා. මේ සෝවාන් වෙච්ච කෙනෙක් අදිමුත් කාය කර්ම වචී කර්ම මනෝ කර්ම වෙන්න පුළුවන්. නමුත් එයාට කාදාත්තික වශයෙන් ගන්න බෑ. එයා පිළිගන්නවා මම ඇති වුණා. ඒ විතරක් නෙමෙයි උත්සාහ කරන්නේ. හරි ඒක වෙලා මම කෙලෙසුණා. මට නැවතත් මේ වර්තමාන මොහොතට ගන්න බැරිද? අන්න ඒක උත්සාහ කරපෙන්නාට තේරෙනවා ඒක බුදුහාමුදුර අපිට දීප එකක් නෙවෙයි. කලින් ආයෝජනය කරපු ආනාපාන නැත්නම් කායගත සතියේ අතවාසිය තමයි ආපහු මෙතෙන්ට එන්න පුළුවන්. ආන්නේ ඒක උත්සාහ කරන වෙලාවෙදී කියනවා අමලියකදී මේක වෙන්න පුළුවන්. නැත්නම් භාවනා මධ්‍යස්ථානක වෙනුලා කොහොම වුණත් මේ ශක්තිය තමයි මේ සංසාරේ මේ ජීවිතේ මං අමතරින් උපයාගත්තදී. පරදින එක වර්ධිනවා. ඒකට පශ්චාත්තාප වෙලා අර කන පිටින් ගහගෙන අද්දේ කොටුවේ ගහගෙන අඬන එක නෙවෙයි වැඩේ. ඇඬෙන එක නම් ඇඬෙනවා. ඒකට කරන්න දෙයක් නැහැ. හැබැයි පුළුවන් ඔච්චලා කායේ මූල කර්මස්ථානෙ සතියට වර්තමාන මොහොතේ එන්න පුළුවන්කම බැලුවට පස්සේ කිසිම කෙනෙකුට ඒක වළක්වන්න බෑ. මේක බුදුරජාණන් සඳහන් කර තිනවා මරණින් එහාටත් යන ගුණයක් කියලා. මේ ජීවිතයේ යම් වෙලාවක මේ වර්තමාන මොහොත සරණ ගිහිල්ලා කායගත සතිය සරණ ගිහිලා සතිය සරණ ගිහිලා අප්‍රමාදයේ සරණ ගිහිලා ඒ අවුල්පාස ජීවිතයක් ගත කරන වෙන්න පුළුවන්. අපි අමුදරුවන් රකින්න වෙන්න පුළුවන්. ඊගේ ගත කරන වෙන්න පුළුවන්. වරින් වර වරින් වර රණ්ඩු සරුවල් පිට කරච්චල් වෙන්නත් ඉඩ තියෙනවා. නමුත් ඊගාවට යාට එනවා ස්පාසුවක් ක්ෂණයක්. මේ ඔක්කොම තේදී ආපුවමට අර වර්තමාන මොහොතේ ඉන්න බැරිද කියලා. ඒක වැලකලා නැහැ. එහෙමනම් තමන් වර්තමාන මොහොතේ හිටිය ඒ අතරමැද රාගයකට හිත ගිය දැන් දන්නවා මට තරම් නැති විදියට මගේ හිත රාගෙන් රාග තත්ත්ව වෙලා තියෙන්නේ කියලා යම් වෙලාවක ආපහු හිත ගන්න පුළුවන් වර්තමානෙට ඒ බුදුම ස්වාමීන් වහන්සේලා කියනවා ඒ චරිතයේ ඒ සිද්ධියේ පටන් ගන්න කොට සතිය ඊට පස්සේ රාගය ඊට පස්සේ ආය සතිය නම් මේ මැදි වෙච්ච රාගය මෙහිත කෙලසලා නැහැ කෙලසන්න බෑ මුලත් සතිය අගත් සතිය නිසා යෝගාවචරය කරන්න දැනි මට රාගී නොවේවා රාගේ නැති වෙනවා කියලා 100ක් නැති හිතනවා නෙවෙයි අඩුවීමක් වෙනවා. ඒත් ඒක අර ඇබ්බැහියට එනවා. යා බලන්නේ රාගය ආව ඒක නෙවෙයි මගේ પરමාර්ථය. ඒක මේ ආගන්තුකෝ ආවේ. මට පැත්තේ හිතේ ඉඳලා ආපහු අර මම දැන් මෙතන කියන තැනට එන්න. නැත්නම් ආනපානෙට ගන්න. නැත්නම් ඉන්න ඉරියව්වට ගන්න කියලා බැලුවොත් ඒක මරණ චිත්තක්ෂණෙත් කරන්න පුළුවන් කියලා තියෙනවා. මරණය මත්තර මේ ඇති කරගත්ත ගුණය තමන්න තියෙන සරණ, තමන්න තියෙන පිහිට මේ වර්තමාන මොහොතයි. ඒක හොඳට අඳුරලා තියන්න. එහෙම නැතුව දෙයන්න යාදින යදින්නත් සුරෙල්ල ගන්නයි. ඒව මෙවත් කරනවා. ඒව ඉතින් අපි සාමාන්‍ය කරන දේනේ. ඒව යම් යම් වෙලාවල වලට වැඩ කරනවා. මේක ඕනෙම වෙලාවකට. මේ ඕනෙම වෙලාවකට වැඩ කරනවා. ඒක නිසා අර ප්‍රතික්ෂේප කරන්න එපා. ඒවෙන් හම්බ කරන જાතියක් ඉන්නවනේ කන જાතිය උන් හම්බ කරගත්තා. ඒක ප්‍රශ්නයක් නෑ. අපිටත් යන්න වෙයි එහෙම අමාරු වැඩත් වෙලා නමුත් මේක වගේ නිතර දෙවේලේ Taman එක Tamanට උදව් කරන දේ හයිය හති තේලා කරගත්තේ නැත්තම් දැනුම් තේරුම් වෙලා කරගත්තේ නැත්තම් මේක උපයන්න බෑ කියනවා මරණ මොහොතේ. මේක උපයන්න බෑ කියනවා ඉරුණාට පස්සේ. මේක උපයන්න බෑ කියනවා නාකි උනාට පස්සේ. ඒක නිසා හයිය අතේ තියෙන වෙලාවේ මේක කරන්නේ නැහැනේ කරන්නේ පෙන් කරච්චල් රණ්ඩු දරුවල්. පුළුවන්කම තියෙන තාක්කල් අපි කරන්නේ ආ වයසට ගියාම භාවනා කරනවා දැන් ඉතින් කරන්න තියෙන ටික කරගන්න එකනේ කරන්නේ. නමුත් කවුරු හරි හිතනද කොහොම හරි කරලා මේ තරුණ වයසේ භද්‍ර යවුනේ ජීවිතේ ප්‍රථම යාමේ කලු කෙස්ටියේදී මේකේ වැඩකට සතිය පිහිටවන්න කායගත සතිය පිහිටවන්නේ මිනිස්සු කියදෙනවා නම් නිවන් දැක්කට වැඩිය වටිනවනේ මේක. නිවන් දැක්කට වැඩිය වටිනවා මේ වගේ කෙනෙක් අන්තරදින්න පුළුවන්. වරදින්න පුළුවන් නමුත් කායගත සතියට හිත දැම්මයි කියලා. ඒ නිසා සර්වචනාචි ඉදිරියට කවුරු හරි පත් වුණොත් අහම්බෙක් වෙන්න පුළුවන් වෙන මිනිසෙක් වෙන්න පුළුවන් සර්වචනාචි ඉස්සල්ලාම් පෙන්නන්නේ සංදර්ශනය කරලා පෙන්නන ඔබ දැන් ඉන්නේ බුදුන් ඉදිරි පිට කියලා. ඔබ සංසාරේ ඇවිදපු ගමනොත් හම්බෙච්ච මිනිස්සුත් වෙනස්. දැන් ඔබ ඉන්නේ බුදුන් පිට කියලා බුදුහාමුදුරුවෝ ඒ මනසට ඒක පෙන්ලා දෙන්නේ ඔබේ ජීවිතයේ සංසාර ලැබිච්ච ලොකුම වටිනාම සංසිද්ධිය තමයි බුදුන් ඉදිරියටපත් උනා. ඒක සංදර්ශනය කළා දීම තමයි බුදුරජාණන්සේට ඔය සියලු බුදුගුණ අවශ්‍ය කරන්නේ. ඊට පස්සේ බුදුරජාණන්සේ ඒකේ මේ මම ලොක්කඹ හෙන්චය කියන්න හදන කේ තියෙන්නේ. ඒක උඹේ ගුණයක්. ඒක ඔබ සමාදන් වෙන්නේ නැති නිසා ඔබ විඳවන්නේ නිසා එයාටම සමාදන් කරවනවා. ඔබ බුදුන් ඉදිරි පිට හිටියත් බුදුන් ඉදිරියට දන්නේ නැත්නම් ඔබට ආනිසංස නැහැ. ඒක කිසිම වාසියක් නැහැ. ඒක නිසා අඹට මම උගන්වන්නේ මට ඔබට කියලා දෙන්න තියෙන්නේ බුදුන් ඉදිරි පිට ගියාට පස්සේ බුදුන් ඉදිරි පිට ඉන්න බව දන්නකම තමයි ඔබට ලැබෙන අතවාසිය. ඒ වාගේ මේකක් තමයි වර්තමාන මොහොතේ යන්න පුළුවන්කම එකක්. මම දැන් ඉන්නේ වර්තමාන මොහොතේ මේ බුදුන් ඉදිරියට වගේ කියලා දන්න මිනිහා අnder පාගන ලෝකේ ජීවත් වෙනවා. එදන්නා හිත කෙලෙසට යන්න පුළුවන් නමුත් මට ඕන නම් ආයෙමට වර්තමාන මොහොතට එන්න පුළුවන්. එයා එච්චරයි කතා කරන්නේ. හිත පිට ගිය දේවල් රාගය ආපු දේවල් ද්වේෂය ගැන කතා කරන්නේ ඔක්කොම වල්පල් වලට වැටෙනවා. මේ ඔක්කොම සම්පප්පලාප වලට. මේ ඔක්කොම බොරු කේලම් වලට වැටෙනවා. අබැන්න කොච්චර කෙලෙසුණත් ආපහු ගන්න පුළුවන් හිතක් තියෙන මිනිහටයි මිනිහා කියන්නේ. ඒකයි අපි උපේලා තියෙන්නේ. මේකට කියනවා අත්තපාටිලාභය කියලා. ඕලාරික අත්තපාටිලාභය කියලා තියෙන අපිට විශාල සම්පත්තියක් ලැබිලා තියෙන්නේ. වරදින්න පුළුවන් කලින් භාවිත මනසක් ඇති කෙනෙකුට ඕනම වෙලාවක නැවත වර්තමාන මොහොතට ගන්න පුළුවන් එමත් ඒක කිසිම වාසියක් නැහැ ඒ බව දන්නේ නැත්තම් වර්තමාන මොහොතේ යන්නේක එකක් වර්තමාන මොහොතේ ඉන්න බව දන්නේ එක දෙකක් ඉතින් මේ පුංචි සංනිවේදන ප්‍රශ්නයක් මම මේ මතු කරන්නේ. මේ යෝගාවචරය කියලා කියන අපි මෙහෙම කියමු. පෘ탁ඥයා වර්තමාන මොහොතේ ඉන්නවා වෙන්න පුළුවන් දන්නේ. ඌට දාන්නම තමයි පෘ탁. වර්තමානයේ ඉන්න වර්තමානයේ ඉන්න බව දන්න මිනිහට කියනවා ආර්යයන් ආංශික. එච්චර. වෙන මොනම අර්ථයක්වත් නැහැ. ඒ නිසා අපිට චිත්තක්ෂණ කීයක් මේ ලෝකේ ආර්යව ජීවත් වෙන්න පුළුවන්ද? චිත්තක්ෂණ කීයක් මෘගව? තිරසංව ජීවත් වෙන්න පුළුවන්ද කියන එක තමන්ගේ තීන්දුව. කවුරුවක්වත් නැහැ ඒකට හුණියම් කරලයි. කවුරුවක්වත් නැහැ ඒකට කකුල් මාට්ටු දාන්න. ඒ නිසා කායගත සතිය වඩන එක නා කරන්නේ අමාරුයි. දවසම ඉන්න අමාරුයි. මුළු බවුලටම යන්න අමාරුයි. මුළු රටම බෞද්ධ කරන්න අමාරුයි. නමුත් උඹට ඕනේ නම් දවසේ චිත්තක්ෂණ කීයක් මේ මම දැන් මෙතන කියන එක. ඒකේ අතිරේක ලාභයක් තමයි ආනපාන කියන්නේ. ඒක අතිරේක ලාභයක් තමයි තින්බීමක් කියන්නේ. ඒක අතිරේක ලාභයක් තමයි වම දකුණු වශයෙන් සක්මන් කරන එක. එනේ මේකට යන්න පුළුවන් ගතිය සමාදම් වෙමින් ලදලද වෙලාවෙ යන්න පටන් අරගත්තොත් ඒකේ ගැම්මක් එනවා. හිත පිට ගියාට හිත පිට යන එක කෙලස් වල වැඩි, මායාවේ වැඩි, කොටිම කෙනපේ නෑ දැයින්ගේ වැඩි. නෑ දැයින්ද කරන්න පුළුවන් ඔච්චරයි හිත පිට යවන එක විතරයි. මගේ වැඩේ තමයි ආපහු ගෙනල්ලා වර්තමාන මොහොතේ තියාගන්න. මේක කරලා කරලා කරලා කරලා පුරුදු වුණාට පස්සේ තේරෙනවා පරිසරය කොහොම තිබුණත් මොන කෙලසිල්ල කෙලසුණත් නැවත ආපහු ගෙනත් ඇවිල්ලා ඒ ඇවිච්ච පැමිණේ මම ආරක්ෂක ස්ථානයේදී ඒකට බුදුන් සඳහන් කරන්නේ ക്ഷേම භූමිය කියලා ඍජු මාර්ගය කියලා මේකට ආවට පස්සේ තේරෙනවා මීට පස්සට උනත් මට වැරදුනාට මෙතෙන් එන්න බැරි කමක් නැහැ මේකම පුරුදු කරන පුරුදු කරන යන්න ගියාට පස්සේ යාට ඒ ධර්මයේ හම්බෙන ඒ සද්ධා විද්‍ය සති සමාධි ආදී ප්‍රශ්න ප්‍රඥාවාදී ලක්ෂණ නිසා ඒන ගැම්මට කියනවා ධර්මයේ තියෙන ඕපනයික ගුණය ධර්මයේ තියෙනවා එවැනි වැඩ කරන අය එක ළඟට එකතු කරලා කල්යාණ මිත්‍රෝ කියලා තල්ලු කරන ගතිය. භාවනා කරන අයට තල්ලු කරන ගතිය. ඉතින් ඒක වෙන පැත්තකින් කියනවනම් කියන්න තියෙන්නේ අපි පාප මිත්‍රය ඇසු කරන තාක්කල් අපිට කල්යාණ මිත්‍රය දකින්නත් හම්බෙන්නේ. ඉතින් පාප මිත්‍ර කල්යාණ මිත්‍රු නෑ කිච්ච අඬ අඬ ඉන්නවට වැඩිය එකයි කරන්න තියෙන්නේ Tamanට වැඩිය සීලෙන් සමාධියෙන් ප්‍රඥාවෙන් අඩු පාප මිත්‍රෝ ඉන්නවනම් ඒ අයගෙන් වෙන්වීමේ කෘත්‍යය Tamanගෙන් සිද්ධ වෙන්නේ නැතුව කවදාකවත් කල්යාණ මිත්‍රෙගේ ආලෝකයක් වෙන්නේ නිසා හොඳට දැනගන්න තමන් තරම් සීල නැති සමාධි නැති ප්‍රඥා නැති ඇත්තෝ පාප මිත්‍යෝ නසේවිතබ්බන්න බජිතබ්බන්න අයරෝපාසිතබ්බන් කියලා කියනවා නමුත් ප්‍රශ්නේ තියෙන්නේ එහෙම සීලෙන් අඩු සමාධිය අඩු ප්‍රඥාව අඩු කෙනෙකුට තෝ සීලෙන් අඩු යකෝ තෝ සමාධියෙන් අඩු යකෝ තෝ ප්‍රඥා අඩු යකෝ තු ගහන ඔළුවම කැඩිකුඩු වෙන්න ගන්න නිසා ඌව අයින් කරන්න ඕන ඌට නොදැනෙන්න. ඒක තමයි අමාරු. පාප මිත්‍යා දැනගෙන පාප මිත්‍යාගෙන් අයින් වෙන එක පාප මිත්‍යාට නොදැනි එසේ මෙසේ වැඩක්. මොකද පාප මිත්‍යා කියන්නේ කෝල්ල බබා වගේ. ගහන්න ගියොත් අතහුවෙනවා. හැබැයි ඒ ශිල්පේ දන්නේ නැත්නම් කල්යාණ මිත්‍රෙක් කවදාකවත් අපිට අනුකම්පා කරන්නේ නැහැ. නිසා අපි ළඟට තියෙන දුර්ලභම අපිට කල්යාණ මිත්‍රු නැතිකම නෙමෙයි අපි පාප මිත්‍ර ආශ්‍රය වැඩි. වැඩි නෙවෙයි ඉච්චරයි කරන්නේ. උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්නේ අපිට වැඩි සීලය අඩු සමාධිය අඩු ප්‍රඥාව අඩු කට්ටිය ඇසු කරන එක තමයි. මම කියන එක බොරුදු වань ලෝකෙට යන වෙලඳ දැනීම අධ්‍යා බලන්න මොනවද පෙන්වන්නේ? වෙලඳ දැනීම ලෝකයක් අද තියෙන්නේ. මේව දිහා බල බලා ඉන්නකොට මේව අහා ඉන්නකොට මේව හදා හදා ඉන්නකොට කොහෙද යන්නේ හිතේ? ඉතින් අපිට දන දන දැක දැක එක පොඩ්ඩක් අයින් කරලා කල්යාණ මිත්‍රෙක් නැතුවක් කරන භාව මිත්‍රයන්ගෙන් ඈත් වෙලා ජීවත් වෙනකොට ඒ ඇති වෙන ඉඩපාඩු තුළ අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රයාට ලැබුම් පොලක් ලැබෙනවා. මෙන්න මේ කල්යාණ මිත්‍රය ඇසුරු කරනකොට ඒ ණයන උපනයන ගතිය නිසා, ඕපනයික ගතිය නිසා, ධර්මයේ තල්ලු කරන ගතිය නිසා ගරුකටයුතු සක්කටයුතු කල්යාණ මිත්‍රයෝ ලෝකේ ඉන්න බව තේරෙන පටන් පාප මිත්‍රොත් එක්ක ඉන්නකොට පලාතක නැහැ. හිතන්නවත් බෑ මේ ලෝකේ සත්තුරු සත්පුරුෂය ඇති සද්ධර්මය ඇති කියලා. ඒ මොකද හේතුව අපි වැඩියෙන් ආශ්‍රය කරන්නේ පුරුද්දට පාප මිත්‍රෝ. ඒසයි පාප මිත්‍ර අසුර විෂකරු සපුන් මෙන් විෂකරු සර්පෙක් මේ කල්පනා කරලා එමීට අයින් කෙරුවොත් ඊ ලැබෙන ඉඩට හම්බ වෙන්නෙම කල්යාණ මිත්‍රෝ. ඒ මදිවට ඊට වඩා උත්තරම කල්යාණ මිත්‍රන්ගේ පාර යොමු කරලා දෙනකොට පේනවා සරුවච්චන් වහන්සේත් එක්ක සවැත්තුණු ජේතවනාරාමේ හිටියත් ඔය පාඩම දන්නේ නැත්නම් බුදුන් ඉදිරි පිට ඉන්න බව දන්නේ නැහැ. දැන් අද අවුරුදු 2600 කට පස්සේ මේ ඇලන් මැතිආරාමේ හිටියත් ඔය පාඩම දන්නවනම් බුදුන් එක්ක ඉන්නවා වගේ තමයි. කිසිම වෙනසක් නැහැ. ඉතින් මේ නිසා නිතරම ඒ කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබී අපිට මේ කායගත සතියක් මේ මගේ කය බැලීමෙන් මට මෙච්චර ආනිසංස ලැබෙනවා කියන එක හිතන්න. අපේ අම්මලා මේක අපිට උගන්වන්නේ නැහැ. අම්මලා දැනගෙන ඉන්න බෑ උගන්වන්නේ. අපේ තාත්තලා අපිට උගන්වන්නේ නැහැ. ඉස්කෝලේ ගුරුවරයෙක් උගන්වන්නේ නැහැ. දේශපාලනඥයෝ උගන්වන්නේ නැහැ. ආර්ථික විද්‍යාඥයෝ උගන්වන්නේ නැහැ. සමාජ විද්‍යාඥයෝ උගන්වන්නේ නැහැ. ඒක නිසා මේක හම්බුනාට පස්සේ තේරෙන්න ඕනේ මේගොල්ලන්ගේ න්‍යාය පත්‍රේ මේක නැහැ. න්‍යාය පත්‍රේ මේක නැතිකම පාප මිත්‍ය කියලා ලකුණු. බුදුරජාණන් කිසිම න්‍යාය පත්‍රයක් නැහැ. උන්වහන්සේ සත්‍ය සත්‍ය වශයෙන් සඳහන් කරනවා. ඔබට හම්බෙච්ච මේ manussකය නිවන් දොරක්. ඔබ කාමීත්‍යාචාරයට බොරුවට කේලමට ඉස්සරහ පාවිච්චි කරොත් අපායට දොරක්. ඒ නිසා මේ අපායට දොරක් කරන ලෝකයාම ජීවත් වෙද්දී බොම්බේ කයටම හිතලා පාවිච්චි කරපන්. එතකොට කැමැති දෙයක්. ඒක සඳහන් කරලා තියෙනවා ඔබට අවශ්‍ය කරන දිට ධම්ම සුඛ විහරණේ ඉන්නේ ඉදුම් හිත පාසුකම් ලබන්න. ඒකක් දෙන්න. ඔබට අවශ්‍ය නම් ඥාන දර්ශන ප්‍රතිලාභය අභිඥා ඉන්ද්‍රජාල ඕනම දෙයක් කරන්න කායගත සතිය අවශ්‍යයි. අවශ්‍ය නම් ඇත්ත ඇති හැටියට දකින්න. ලෝකෙ මෙච්චර මේ පටලවාගෙන ජීවත් වෙන්නේ යථාභූත ඥාන දර්ශනය. කායගත සතිය තමයි මුල. ඔබට අවශ්‍ය නම් ආශ්‍රක්ෂය කිරීම. රහත් වෙන්න. මේක තමයි මුල. නිසා මේක හදාගන්න හදාගෙන මේකේ තියෙන වටිනාකම මේක ප්‍රකාශ කරන ගතිය මේක ගැන අපි සාකච්ඡා කරන ගතිය නැවත නැවත වැඩි කරන වැඩි කරන ඔය ධර්මයේ තියෙන ඕපනයික ගුණයට මේ ඇදලා යන ගතියට වේගයකට ඇදලා යන ගතියට ආවුණාට පස්සේ තමයි තේරෙනවා මේ මුළු ගමනේම වටිනා දේ මේ වැදගත් දේවල් කරන එක නෙවෙයි අර පළවෙනිම වෙනස. මේ මා කායගත සතිය කළ යුත්තක් බව තේරුම් ගන්නට පළවෙනිම ඒකට කියන හැබෑ වෙනස කියලා එච්චරයි වටිනාකම තියෙනවා. ඒක නිසා කවදා හෝ නිවන් දකින්නයි කියලා කියන්නේ ඒකේ වටිනාකම අසීමිත බව තේරුම් ගත්තාම බුදු කෙනෙක් ගන්නන පාඩමේ පළවෙනිම දේ මේකයි කියලා තේරුම් ගත්තට පස්සේ ආර තේරෙන පටන් අර ගන්නවා ඒ නන්දමාලිගේ සිංහව තමයි මට ඒකට මතක් වෙන්නේ. ඉපුණු මලේ රුව එමල දනීදෝ මලකිදුවේ උඹ හැඩරුව බලන් දෙපා කියලා කියනවා. අපි කොච්චර ලස්සන මල්ද කියලා තේරෙන්නේ කායගත සතිය උනන්දු වෙච්ච දවසට. එතකන් අපිට තියන්නේ අල්ලපු ගෙදරට ලොකු ටීවී එකක් නැහැ. අර වගේ ලොකු කාර් එකක් නැහැ. අර කයි නැති කන්නේ. කායගත සතියට ගිගාම් පේනවා මේක පිරිච්ච ගතිය තියෙනවා. ඒ පිරිච්ච ගතිය දන්න කෙනා පිපිච්ච ගතියෙන් සන්තුෂ්ටි කරගතියෙන් ජීවත් වෙනවා. ඒ නිසා මේ කායගත සති සූත්‍රය වගේ දෙයක් ඒ ඥානතා පස්සතා අරහතා සම්මා සම්බුද්දේන සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ සර්වචන් වහන්සේ වැඩි යොත්තක් වශයෙන් අවබෝධ කර යුත්තක් වශයෙන් ප්‍රකාශ කරන එක ආශ්චර්ය ධර්මයක්. ඉතින් ඒ නිසා අපේ තියෙන බුද්ධ ඇදහිල්ල ධර්ම ඇදහිල්ල සංඝ ඇදහිල්ල තමයි මේ කායත් එක්ක පුළුවන් තරම් වෙලාවක්. කය ඉරියව්ව හෝ ආශ්‍රද ප්‍රසආචිය බලාගෙන ජීවත් වෙන එක ඒකට අපිට තේරෙයි අපි මෙතෙක් කල් හම්බ කරලා තියෙන මේ බාහිර වස්තු කොච්චර බාධායිද කියලා. අපිට බාධා කරන්නේ කවුරුත් හම්බ කරපුවා නෙවෙයි. තමන්ම හම්බ කරපුවා. ඒක එහෙම පේන්නේ මේ කායගත සතිය වටනාකම තේරුම් ගත්තට පස්සේ තමයි. එතකොට මේ පුද්ගලයා බාහිර වස්තු පාවිච්චි කරන්නේ මේ කාටවත් ආඩම්බර කරන්නවත්, ඊර්ෂ්‍යා කරන්නවත්, ක්‍රෝධමාන කරන්නවත් නෙවෙයි ප්‍රයෝජනෙ සලකලා ඒ ටික පුළුවන් තරම් පාවිච්චි කරලා මේ කායගත සතියේට කයානුවගේ සිහිය පැවැත්වීමට ආනාපාන සතියට හිතේ දාන්න පටන් අරගත්තොත් අපි මේ මුළු තලයේම බැලුවොත් එක්කෙනෙකුට වැඩිය එක්කෙනෙක් හොඳයි කියන්න වෙනසක් නැහැ. ඔක්කොටම සමාන අවස්ථාවක් තියෙනවා. කාටවත් කියන්න බෑ මට ආරයට වැඩිය මම හොඳ තැනක ඉන්නවා මට වැඩිය ආරය හොඳ තැනක ඉන්නවා කියලා. මොකද මේ කායගත සත්‍ය වගේ දේවල් සියල්ලන්ටම සමානයි කියක තියෙන නිසා කිසිම කෙනෙකුට මේ කායගත සත්‍ය වගේ දෙයක ඔබට මම කායගත සත්‍ය කරන්න දෙන්නේ නැහැ කියලා වාරණ්‍යුක පලවන්නත් බෑ. එහෙනම් මම මගේ බබාට කොහොම හරි කායගත සතිය පැකට් එකක් දීලා දෙනවා හත පහක පැකට් එකක් දීලා දෙනවා කියලා එහෙම කරන්නත් බෑ. ඒ නිසා මේක කිසිම අධිකාරී ශක්තියක් නැහැ. මෙවැනි දේවල් තමයි ਸਰුවත්න මුඛයෙන් පිට වෙන්නේ. ඒ නිසා අපිට මේ හම්බෙච්ච දේ වටිනාකම තේරුම් ගන්නයි කය ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපි මෙතෙක් ජීවිතේ කරන ලද ලොකුම පින්කම තමයි මේ කයත් එක්ක එළඹ සිටි සියෙන් ගත කරනවා කියන මේ මේකට සිංහල එළු හෙළු සිංහල වචෙන් කියන්නේ කාගියාසි කායගත සතිය නිසා බලන්න කොයි ඉරියව්වෙද කායගත සතිය පවත්වන්න බැරි කියලා අන්න එදාට තමයි තේරෙන්නේ මේ ප්‍රතිලාභය ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවයේ ප්‍රතිලාභය ඒක අනුව යම් කෙනෙක් ජීවත් වෙනවා නම් නැවතත් මෙහෙම කියතයි මේ කායගත සතියට හිත නැමෙන එක තමයි හැබෑ වෙනස ඒ අනුව යම් කෙනෙක් ජීවත් වෙනවා නම් ඒ පුද්ගලයාගේ හැම චිත්තක්ෂණයකම නිහඬ බණක් කියනවා මිනිස්සයා මේ වේදිකාවට නැල කෑ ගහලා බණ කියන්න ඕන කමක් නැහැ. මිනිස්සයා ගත කරන ජීවිතේ ඒකාන්තයෙන්ම සතා සර්පයටත් බණ කියනවා. ගහකොළටත් බණ කියනවා. සබහා ධර්මයටත් බණ කියනවා. ඒ නිසා යා දැනගත්තත් නොදැනගත්තත් පුදුම සමාජ සේවයක් නැත්නම් සාසනික සේවයක් නිසා එනියා හුදු මේ කායගත සතිය හුදු මේ Tamangeම ආත්මార్థකාමී සඳහා පමණක් නෙවෙයි ලෝකෙටත් විශාල ශාන්තියක් ඇති කරන දෙයක් බව තේරුම් ගන්න හැබැයි ඒක ඉස්සර කරන්න යන්න එපා Tamangeදී කායගත සතිය පවත්වන්න ගියාට පස්සේ මේ අවුරුදු 2600ක් පරණ වරයක් 2600ක් පරණ යුග මෙහෙවරක් අපිට ඉතුරු නැති. මේක අපෙන් ඉතුරු වෙන්න නැති වෙන්න යන දෙන්නත් එපා. අපි මේක තව දිතුලෝලා තව කෙනෙකුට මේක ආදර්ශයක් කරලා ජීවත් වුණොත් අපේ අත්තල මුත්තල මුත්ත પરම්පරාව අපිට දීපු යුතුයකම ඉෂ්ට කරා. ඒ නිසා අපිට විශාල වගකීමක් තියෙනවා මේ ලෝකේ විවිධ පැති වලින් අපිට එන අනතුරු කිරීම, බාධා කිරීම, තර්ජන කිරීම හරහා බලනකොට අපිට ආයුධ නැහැ, අපිට අඬාව ගන්න දෙයියෙක් නැහැ. කවුරුවක්වත් නැහැ. කායගත සති ඉස්සරහට ගත්තොත් ආයෙත් සිංහල නැගිටිනවා. අනිවාර්යයෙන්ම නැගිටිනවා. ඒ නිසා හැම කෙනෙක්ම හිතාගන්න මම කුංචි කියලා හිතන්න එපා. මගේ මේ සත පහක සම්මාදම ලොකු නැහැ කියන්නේ හිතන්න එපා. ඉතාම වටිනවා. ඒ හැම කෙනෙක්ම අදට වැඩිය වැඩි උනන්දුවකින් කායගත සතිය ගැන හිත යොදාගත කිරීමට මේ ධර්ම දේශනාවත් එකසේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි ධර්ම දේශනාව මෙතන නැත කරනවා. සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.